නිරෝධීය යෝගාචර මහා සංග්‍රහයෙන් අතරයි නිරෝධීය නිවාසික සාතක මාතෘ සම්බන්ධ කරගෙන අපි සෑම සෙනසුරාදා දවසකම ධර්ම සාකච්ඡා පැවැත්වීමේ චාරිත්‍රාක් තියෙනවා. ඒ චාරිත්‍රානුකූලව අපි දැන් ගොඩාක් කල් මේ වැඩ පිළිවෙලකට ඇවිල්ලා තියෙනවා. අදත් අපිට සාකච්ඡාවට අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. ඉතින් මේ සාකච්ඡාව සඳහා ගන්න කාලය පිළිබඳව කෙටි සටහනක් මතක් කරගත්තොත් පැයකමාර කාලයක් අපි මේ සඳහා ගත කරන්න බලාපොරොත්තු වෙනවා. එයි මුල් විනාඩි ස්වල්පය ව්‍යවස්ථාව ජීවත් කරගෙන ඊගාට වාරේ පැමිණිච්ච ධම්මපද ගාතාවක් අනුව අපේ සාකච්ඡාව විවුර්ත සාකච්ඡාවක් බවට පත් කරගන්න එක තමයි කරගෙන ආපු චාරිත්‍රේ. ඉතින් මේ අවස්ථාවේදී තම තමයි කමඨාන් සම්බන්ධ ධර්ම ගැටළු සම්බන්ධ හෝ ධම්මපද ගාතාව සම්බන්ධ ඉතිපත් විවරණ සම්බන්ධ හෝ අපිට සාකච්ඡා කරන්න පුළුවන්.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 සද්දෝ මහා නාම ආරාධකෝ හෝති නෝ අස්සද්දෝ සද්දෝ මහා නාම ආරාධකෝ හෝති නෝ අස්සද්දෝ යනාදී වදාළ පරිදි යතෝක්ත ගුණ විශේෂය ලබා ගැනීමට සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා යන ගුණ පෝෂණය කළ යුතුය. ලාභ කීර්ති ප්‍රශංසාකාමතාදී අශාසනික අදහසකින් තොරව ශාසන පරමාර්ථයන් ශාසන පරමාර්ථයන් හදාළ සද්ධාදී ගුණ සම්පන්න වූ නොපසුබට වීරිය ඇති පරිත්‍යාගශීලී පරිත්‍යාගයෙන් අභිමුඛ වූ භික්ෂු පිරිසකින්ද ශාසන પરමාර්ථයන් වෙත සිතතුන් සම්බුද්ධ දේශිත ප්‍රතිපත්ති මාර්ගයේ ක්‍රියාත්මක කොට දැක්වීමේ ප්‍රාර්ථනාව ඇති පරිත්‍යාගශීලී ගුණ නොනැති ආධාර කාරක මණ්ඩලයකින්ද එයට සුදුසු පරිසරයකින්ද මේ යෝගාශ්‍රම සංස්ථා සම්පූර්ණ විය යුතුය. ශික්ෂා ජීවෙන් සමාන වූ සමසම්භෝග පිරිසක් වූ මේ නිත්‍යාචාර්ය ශිෂ්‍ය සමූහයා ප්‍රතිපත්තිය පිළිබඳ විවිධ මතභේදයෙන් තොර වූ සම්මෝධමාන පිරිසක් විය යුතුය. මෙම උදාාර ව්‍යාපාරයට හේතු සම්පන්න භෞතික පුද්ගලයන්ම ඇතුළත් කොට ගත යුතු හේයින් මේ කරන සෑම පරීක්ෂණයක්ම සියුම් ලෙසිනුත් සම්පූර්ණ ලෙසිනුත් පැවැත්තිය යුත්තේය. ජීවර ධාරණාදී කුඩා මහත් පැවතුම් හා පරිස්කාරයන්ගේ වෙනස්කම් නිසා නොඑක් වාද විවාද පහළ වීමට ඉඩ ඇතිවන හේින්ද එයින් උත්තමාත්‍ය වැළෙහි යාමට කරුණු පැන හේින්ද සමාන ගත සිරිච්චිත ඇති පිරිසක් විය යුතුය. දී පැවිදි කා විසින්වද තමාගේ මහත්කම් උසස්කම් දක්වා අලංකාරයම සඳහා භික්ෂුන් යොදා කරන පින්කම් වලට මේ භික්ෂු පිරිස සම්බන්ධ නොවිය යුතුය. මෙහි පැවැත්වෙන අධ්‍යාපන ක්‍රමයට බාධක කිසිම පින්කමකට හෝ උත්සවාදයකට එමෙහි පිරිස සම්බන්ධ නොවිය යුතුය. අරණ්‍යයක භික්ෂු ප්‍රතිපත්තියේ සරලන සෑම අධ්‍යාපනයක්ම ජීවිතවන හේයින් යෝගාභ්‍යාස ආශ්‍රමයන් හීද යෝගාශ්‍රමයන් හා සමාන අවතුම් පැවතුම් දිනු කල යුතුය. නිම කල්යාණාධ්‍යාසයෙන් උත්තමාර්ථය ලබා ගැනීම සිටුවන හේයින් පිරිසුදු පැවතුම් දිනු කරමින් කොහොන්කම් වංචක බව චාටු කතාදීන් සම්පූර්ණයෙන් දුරලිය යුතුය. ඒව මේව කෝ රාජකුමාර පංචමානි ප්‍රදානං ඥානි විද රාජකුමාර භික්ඛු සද්දෝති සද්ධාති සතාගතස බෝධි ඉත්තිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විජ්ජාචන සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති අප්පාබාධෝති අප්පාතංකෝ සමවේපාකිනියා ඝානියා සමන්නාගතෝති නාති සීතාය නාචුන්නාය මජ්ක්‍ධිමාය පදානක්කමාය අසතෝ හෝති යමායාවේ යතා භූතං අත්තානං ආවිකත්තා සත් රිවා විඤ්ඤෝසු සබ්‍රක්මචාරීසු ආරද්ධ විරියෝති අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උප්පාදාය ථාමවා ධල්ලපරක්කමෝ අනික්කිට ධුරෝ කුසලේෂු ධම්මේෂු පඤ්ඤාවති උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා ඉමානිකෝ රාජකුමාර පංච ප්‍රදානං ඥානි යන මජ්ක්‍ධිම නිකායේ බෝධිරාජ සූත්‍රයේ වදාළ භාවනානුයෝගී භික්ෂුවකට අවශ්‍ය කරුණු පරීක්ෂාකට බලා එයින් සම්පූර්ණ වීමට උත්සාහ වැඩි යුතුය. පබ්බාජෙන්තෝපි සෝදෙත්තා පබ්බාජේත ඊ වදාළේයින් පැවිදි ලබා ගැනීමට පැමිණි වුණොත් ඕගෙන මනාව දැනීමක් ඇති කර ගැනීමට ප්‍රවේශිකා පරීක්ෂණයක් පවත්වා එයින් සමර්ථවක දස්සිල්ලා සීලයක පිහිටුවා බණ්ඩ පලාසේක වශයෙන් සුදුස්සනක නවත්වා හේරණ බණ දාම්හා වත්පිළිවෙත් ආදිය පුහුණු කරවා පරීක්ෂණයේ සමර්ථ වූවම පැවිදි කළ යුතුය. පහන කිරීමට නුසුදුසු ප්‍රෞഢ්‍යාදෝහාදීන් හෝ ಗುಣ පින් ಗುಣ නැති අනුවන සදහ නැති කුසීතකම් ආදී අභාගයකින් යුක්ත වූවන් පණ්ඩ පලාස පන්ති නිවත් කළ යුතුය. ಜಾති ભેද කුල ભેද ආදී නිසා ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේ කිසිදු වෙනස් හැඟීමක් පහළ නොකරගත යුතුය. යමක ඇසුරෙන් කුසල් පිරී අකුසල් වැඩේ නම් එබඳු කවරෙකුවද ආශ්‍රය නොකළ යුතු බව වදාළ හේයින්. තපකරුකමට හෝ පැවිදිකමට කර ලබන පුද්ගලයන් ඇසුරෙන් ආරාමික ලජ්ජී පිසිකේ ලජ්ජී ධර්මයන් වෙනසියා කේයින් පරීක්ෂාකට බාරගත යුතුය. පිළිතීමේ අභ්‍යාසය ලැබීමට පැමිණෙන හෙරණ උපසපන් දෙකොටස පිළිබඳවද කරුණු විචාරාමයි. මනවින් කරුණු විචාරාම සුදුසු බාරකාරාදීන් ඇති විටම ඇතුළත් කරගත යුතුයි. පිටතින්නේ නෙහෙරණු නැවත පැවිදි කරවීමෙන්ද උපසපන් භික්ෂූන් දල්ලිකරු උපසම්බදා වෙන්නේ. යෝගාශ්‍රම මූලස්ථානයේ ප්‍රධාන අනුසාධක මාහිපාණන් වහන්සේ විසින්ම ඇතුළත් කරගත යුතුයි. නාහම් භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මං පිළමන පස්සාමි යං ඒවං මහතු අනත්තාය සංවත්තති යතේ ධම් භික්ඛවේ පාපමිත්තතා. යයි වදාළේ සරණාර්ථයට හේතු පාපමිත්‍රයන්. සරණාර්ථයට හේතු පාපමිත් ආශ්‍රය විසුකුරු සකුන් මින් බෑරකොට සුද්ධා සුද්ධේ සංවා සංකප්පයවෝ ප්‍රතිස්සතායි වදාළ ධර්මයට අනුව තමාද ලජ්ජී ධර්මයන්නේ පීඨා එවඳු ලජ්ජී සමගම ධර්මාමිස සම්භෝගවල යෙදිය යුතුය කාලට සුදුසු පරිදි ශිකපත මැඩීමට කිසියකට කිසි දක්නොල වෙන පරිදි පංචසතික සංගාණාවේ තබාවදාළ සංගණ්‍යත්‍ය සීකොට උඩාමහත් කිසිදු ශිකපදයක් නොකඩවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රැකිය යුතුය ඉන්ද්‍රිය සංවරය, ආජීව පාරිශුද්ධිය, ආශිකුම් සීලය හොඳින් අසා බලා දැනගෙන කිකීව අණ්ඩං යනාදී ගාථාවලින් දක්වන පරිදි හොඳින් රැකිය යුතුය. වත්තංන පරිපූර්ෙන්තෝ න සීලං පරිපූර්ති අනාදී ධර්මයන් සීකොට තේර මජ්ක්‍ධිම නාවක සෑම භික්ෂූන්ව පුදුමහත් සියලුවත් පිළිවෙත් හොඳින් දැනුගෙන අනතිමානීය අනලස්ස සම්පූර්ණ කටයුතු. ගෝචරාගෝචර ආචාර ආචාර අනාචාර පැවතුම් හා කෝණාදී වංක ප්‍රතිපදා පිළිබඳව දක්වන කරුණු හොඳින් දැනගෙන දලදරුකම් දලදරු ගතිය අකුහකම් කොහොන් කොහොන්වත් නොපුරා සාන්ත දාන්ත උජුපටිපන්න භාවය පුරුදු කළ යුත්තාහ සම්මදී බණ කීමාදී අසහාකටයුතු දා හොඳින් දැනගෙන හිතුවක් ආරකන්නකට උපාධ්‍යාදීන්ගේ අවසරේ පරිදි ඒ දහයේ යෙදී යුතු. නිද්දාරාමතා, භාෂාරාමතා, ඝනසංගනිකාරාමතාදී ශාසනික පරිහානිකර ධර්මයන්ගේ නොයේදී දෙතිස් කතාවන්ගෙන් තොරව අප්පිච්ච කතාදී දස කතාවත් තුළින් පමණක් ඒ ඒ අවස්ථානුකූලව කතා පැවැත්වීමේ යෙදී යුතුය. දිනක් පාසා දස ධම්ම සුත්ත අනුමාන සුත්තාගත කරුණු හොඳින් දැනෝගෙන නිතර මෙනෙහි කළ යුතුය. පර්‍යාප්තියෙන් වෙන්න ප්‍රතිපatti ප්‍රතිවත් ප්‍රතිවේද සාසනත්වයේ වඳවනෙහි ධර්ම විනය පිළිබඳ මනා දැනීමක් ඇති වෙන තුරු පරියත්ති ධර්ම උද්ඝාණයද ධාරණයද කළ යුතුය. පත්‍ය දායකයන්ගේ පිරිත් ආරාධනා ධර්ම දේශන ආරාධනා ආදී සුදුස්සේ සලකා අනනුරෝමික ගිහි සංසර්ගයේ සිදු නොවන සේද කුල දෝෂණ ආදියට හසු නොවන සේද ඔවුන් සමග සම්බන්ධය පැවැත්විය යුතුය. අපි මේ මුල් වේලාව ගත්තේ විවස්ථාව ශීපත් කරගන්නයි අද අපි නිම කරන්නට යෙදෙන යෝගාශ්‍රමී සංස්ථාවේ යෝගාශ්‍රමී කතිකාවතේ මුල් භාගයයි අංක 26ක් කියවිලා තියෙනවා මේ ගාව <coughs> ධර්ම සාකච්ඡාවර්ති 27 සිට 57 දක්වා වූ ඉතිරි භාගය සාකච්ඡා කරනවා මතක් කරගන්නවා කියන සීපත් කිරීමෙන් අපේ පළවෙනි අංකය સમાપ્ત වෙනවා. අපි ඊගාට බලාපොරොත්තු වෙමු. ධම්මපද ගාථාවකට අහුම්කම් දෙන්න. නොයලෙන තැනත්තා උකුල්වන් මෙහිණි අරබ පැවැත්නුවර දෙවුරම ආය කියන්නේ කාමයේ නොයලෙන තැනත්තා උකුල්වන් මෙහිණි අරබ පැවැත්වර දෙවුරම වාරි පොක්කරපත් ආං භූමි බ්‍රාහමණං අන්නය පොක්කරපත්තේ වාරි ඉව ආරග්ගේ ශාසකෝ ඉව යෝ කාමේසු න ලිප්පති සංඝං බ්‍රාහමණං භූමි වාචය නෙළුම්පත ජලය මෙන්ද ඉදිකටුවග අබෑටක් මෙන්ද කාමයන්හි ඇලීම් නැත්තා බ්‍රාහමණයාය අර්ථ පොකුරුපතේ ජලය මෙන්ද දවස මුළුදා තදවැසි වැස්සක් දිය බිඳුවකුදු නෙළුම් කොළෙහි නොයලයේද නොපිහිටා ඉවතයේද එසේ නෙළුම් කොළෙහි නොයලෙන දියම් බිඳු මෙන්ද ඉදිකටුවග නොරඳන අබෑටක් මෙන්ද ඉදිකටුවක තබාලු අබෑට නොරඳා නිවෙතට යේද එසේ ඉදිකටුවක නරඳා නොසිටින අබෑටක් මෙන්ද යමෙක් කාමයන්හි නොයලේද වත්කම් කෙලස්කම්හි ආසාව ඉතිරි නොකොට මුළුමනින්ම මුළුමනින්ම නසා කලහෙයින් යලිත් එහි නොයලේද ඒතනත්තා මම බ්‍රාහමණයයි කියමි හොක්කරපත්තේ වාරි ඉව පොකුරුපතෙහි නොයලෙන ජලය මෙන්ය නිලුම් කොළයට කොපමණ දිය බිඳු වැටුණත් එක් බිඳුවකුත් එහි නොයැලෙන්නේය ඉවත් වන්නේය ආරග්ගේ සාසකෝ ඉව ඉදිකටු අග නොරඳන අබෑටක් මෙන්නේය ඉදිකටු අග තබාලු අබෑට ඉනොරඳන්නේය ඉවත් වන්නේය කාමේසු කාමයන්හිය වත්තම් කෙලස් කම්හිය උපවග්ග පස්සන ගයේ විවරණය බලන්න නලිප්පති නොයලීමය නිලුම්පතෙහි නොයැලෙන ජලය මෙන්ද ඉදිකටු අග නොරඳන අබෑටක් මෙන්ද කාමයන්හි නොයලීමය නොඇලීමය නිදාණය 280 උකුල්වන් මෙහෙණි පැවැත්මරදී උකුල්වන් මෙහෙණි අරබ මේ ගය වදාලේය නිදාන කතා බාලවග්ග දහවන ගයෙහි දැක් වූ පරිදය 11 126 වෙනි පිටුව බලන්න නිදාණය රහත් මෙහෙණත් සමග කම්සප විඳීම උකුල්වන් මෙහෙණි පැවැත්නවර සිටුදුවණියක් උකුල් පැහැ කළුමැත්තිය ඈ පියමතුරානම් බුදුරදුන් සමයේ නැනගු නැති මහ උවැතියකි. ඒ බුදුරදහු එක් මෙහෙණින්නක් අගසවි තනතුරෙහි තැබූහ. ඒ මහ උවැතිද සද්දවසක් මහ දන් කුඩා මමද මතු බුදුවන ලෞතර සම්බුදු රජු නමකට අගසවි වෙමි පතා දෙවි මිනිස් දෙගතියේ සැරි සැරි එක්කලක මිනිස් ලෝ ඉපද පසේ බුදු නමකට බුහුමන් කොට උකුල් මල් පුදා උපනූපන් අත්බැව් මාගේ සිරුර උකුල් මල් පැහැබඳු කැලුම් ඇති වේවයි කල පැතීම මේ අත්බැවුව ඉටුීය උපුල් පැහැ කැලුමෙන් වැඩෙන සිටුකුමරිය කෙරෙහි උසස් කුමරුන්ගේ සිතලුනේය මාපියෝ පිනට හිතැතිව වැඩෙන දුව කැඳවා සරණ ගිවිසුම් සඳහා විමසුවෝය එයට දුව ඔබ මට දෙන එකම සරණම් මහාන වීමට අවසර දීමයි කීයේය දුවගේ අදහස ඉටු කරනු කැමැති දෙමාපියෝ මහා පෙරහැර පවත්තා මෙහෙනවර මෙහෙණින් වෙතන ආරම්හි පැවිදි කරවූහ. ඒ මෙහෙණි විවසුනේහි ඇලුනේ නොබ කලකින් රහත් ඵල පැමිණ කෙලෙස් සිඳ දැමීය. පසු කලක පසු කලක අන්දවණයට වැඩ කුඩා කුටියකි විති. නන්දනම් තරුණයා ඈ කෙරෙහි ගිහි කල පටන් පෙන්බැඳ සිටියේය. ඈට ඒ ගැන හැඟීමකුදු නොවියේය. නන්දයෝ ඇවැස්ස මසිනාය. එහෙයින් නෑනා කෙරෙහි බල කිරීමේ අදහසක් ඇතිවිය. රාගයෙන් පෙන්වූ අන්දවණයට පැමිණ සංගවි සිට උපුල්වන් මෙහෙණි කිඳු පිනිස වැඩි වේලෙහි කුටියට රිංගා ඇඳ යට සැඟුණේය. මෙහෙණි යවුත් වළඳා දොරවසා නැඳ වැද සතපුණේය. නන්දය වහා ඇඳට පැනගත මෙහෙණි අනුවණය පවිටකම් කොට නොනැස නොනැසෙවයි පවසද්දීම මද අවසරයකද නොතබා අදහස ඉටු කරගෙන පොළොව පාතබු කෙනෙහි පොළොව පැලී අපායෙහි හෙළුණේය බුදුරදුහු ඒ නිමිති කොට පව විපාක නොදෙන තෙක් අනුනයා ඒ මිහිරි කොට සිතයි විපාක දෙන විට බොහෝ සෙයින් දුකට පැමිණියයි වදාළසේක. ආත්මක අහිමේ මුලදරන කතාවක් මේ කයපුල්ලන් නිච්චව කළුපාට කෙනේ අදහස මේ විෂ්ණු දෙවියන්ගේ මිදුවා මේ සාරිපුත් මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේගේ උපුල්වන් පැහැ තමයි තිබිලා තියෙන්නේ. උඩ පාකවරණ කියලා කියනවා. මේක ඇත්තටම උපුල්වන් පැලා තියෙන්නේ ඇත්තක මේ නිලුම්පත් දෙකක් වගේ බලනකොට බලන කෙනාගේ ඇහැ සීතල වෙනවා ඇතුළ නිල් පැට තියෙනවා. ඒක නිසා උප්පලවන්නා කියලා කියලා කියනවා. මේක යථා කියන විදිහට කියලා තියෙන්නේ S2 විතර නෙවෙයි මුළු ඇඟම මේ නිල් පැටක් තිබුණායි කියලා. ඉතින් ඒක මේ යත් කතාවල හැටි හැටියක් තියෙන්නේ. ඉතින් මේ පාරමිතා පුරාණ ඇවිල්ලා හරි කමන්න ලස්සන වෙන එකේ තියෙන දෝෂේ මට පේන්නේ. උංගා ක්ලාස් එකට වෙච්චාම කොච්චර පාරමිතා පිරුවත් Taman නැතුණ තනුන් කෙලස් පුරව ගන්නවා. සක් ඇත වෙන එකත් හොඳයි එක පැත්තකට මේ. එතකොට ඕක කිසි ඔච්චරම එලවන්න දෙයක් නැහැ. ගානුකම තියෙනවා නමුත් ඔච්චරම එලවන්න දෙයක් නැහැ. නමුත් මේකෙදි උත්පලවන්නාට සංඛ්‍යාවක් පහළ වෙනවා දූෂණය වුණා ඉස්කුසෙක් මතින් දූෂණය වුණා Taman එකෙන් පාරජිකා වෙනවා කියලා. ඊට පස්සේ බුදු පියාණන් ළඟට ගිහිල්ලා මතක් කරනවා මේ ස්වාමීන් වහන්සේ මෙහෙම සම්පූර්ණ කාමසේවනය කරා ඒ පුද්ගලයා සංතරපයටපත් වුණා. මට පුදුමාකාර අප්පිරියාවකුයි පුදුමාකාර ජුගුප්සාවකුයි පුද්ගලයා තරහක් නෙවෙයි මේ කාමයේ කෙරේ ඇති වුණේ කියලා. ඊට පස්සේ මේ එතනදී මේ විතානි විමා මේ මොනවද වර්ගනේ මේ වත්තු කතාවල තියෙනවා ඒවට කියන්නේ කිට්ටුවේ කියන කතාවල් තියෙනවා පාරාදිකාම නෙවෙයි අහනවා උඹට වෙලාවේ කාම ආශාව ආස්වාදේ ආස්වාද කියන්නේ සාදී කියන වචනේ පාවිච්චි කරන එක පිළිගත්තද කියලා. ඒ පුරුෂයා විසින් කරන ලිංගික සේවනය පිළිගත්තේ නෑ මට පිළිගන්න තියා මට තිබුණේ පුදුම අප්‍රියාවක් මැරෙන්න එපා නාස්ති වෙන්න එපා කියලා මම එළිව එකයි කෙරුවේ නමුත් පුරුෂ ශක්තිය නිසා මට ඉඩ දුන්නේ නෑ කියලා. ඉතින් සර්වතනදී එතෙන්දි කියනවා චේතනාම් වික්‍රේ කම්මං වදාන කියන එකම මේ චේතනාත්‍යුන් නැත්නම් සම්පූර්ණ කාමසේවනයේ කෙරුණත් මේ පාරධිකාවට හෝ ආපත්‍යකටපත් වෙන්නේ නෑ කියලා. ඒ උපලවන්නා වගේ මේ තවත් කතාවක් තියෙනවා මේකත් හරිය මේ වගේ ඉතාමත්ම සංවේදී මේ නමුත් තමන්ගේ පැවිද්ද භ්‍රමචර්ය රැක ගන්නවා අර පුත්කලයා ඒ උපලවන්නා වගේ මේ කුටියේ උපචාරේ පයින්කොටම පොළොව පලාගෙන ගිහිල්ලා අපාය උපදිනවයි කියලා කියනවා. ඒකට සරුවචන් ආංශේ සඳහන් කරන්නේ ඒ අපි ඔය කියන පළවෙනි ගාථාවේ පළවෙනි සංසිද්ධියේදී ඒ කුස අකුසලයේ සිදු කර ගන්නකම් ඒ මනුස්සයා පුදුම එළවීමක් කියලාවනවා ඒ කර්ම ඉල්ලගන්න. ඒ ඒ වැරද්ද කරගන්න. එතකම්ම හැම ශිල්පයක්ම හැම දක්ෂකම දෙයාට පේන තියෙන්නේ මගේ පිරිමිකම, මගේ ප්‍රේමය, මගේ තියෙන මේ ලබදියාව, මගේ අවස නැකම ඔක්කොම තමන්ගේ පැත්තේ තියෙන. ඊට පස්සේ කොහොම හරි ගිහලා කට්ටේ පන්නනවා. ඒ ඒක පන්නන එක වළක්වන්න දෙයියන්ව පුදුන්න බ්‍රහ්මයාට පාරුවච්චන කාටවත් කරන්න බෑ. එතකම්ම එයා ඉන්න ලොකු ආස්වාදයක මේක නිකන් මේ සාමාන්‍යයෙන් හිත නරක වෙන පැත්තට කියනවනම් මනුස්ස අසුචියක් දැක්කට පස්සේ බල්ලෙකුට ඒක කාලා ඉවර වෙනකන් තියෙන පුදුමාකාර ගති. ඒක බැරි නම් අඩුවානේ ඉඹලවත් යන්න ඕනලු නැත්තම් ඉෂයක් වෙනවා කියලා කියනකොට. නිකන් නිකන් ඉඹලා හරි ගියොත් ඇති උනේ. ඉතින් ඒක බලන ඉන්න මනුස්සයට තේරෙනවා මේක වළක්වන්න කොහොමද කරන්න ඕනේ කියලා. වළක්වන හැටි බලනකොට ඉතින් බල්ලන් මොනම තාලකින්වත් බලුගතිය දෙනකයි කරින්න බෑ. උන්ට ඒක ඉඹිනකන් ඉවරයක් නෑ. ඒ වගේ තමයි ඔය කාමයට ආවට පස්සේ එතකොට සරුවත් යන හැටි වැඩි පැකිලෙන්නේ නෑ. දන්නා මේ කර්මය ක්‍රියාත්මක කරන මේ ලෝක හැදිලා තියෙන්නේ. ඒ වෙලාවදී ආ බලාගෙන Taman කෙලස් නූපදවාගෙන. අනේ මේ බල්ලා මේ අසුචිතික කන්න කරන දැඟලිල්ලක්. අනේ මේ කාම කාමාතුරයා අර ස්ත්‍රියව දූෂණය කරන්න කරන දැඟලිල්ලක්. ඒක පිළිබඳව මේ මනුස්සයා කෙරේ තරහවක්වත් මේ මොනක්වත් නැහැ. උනා දන්නවා යම් යම් විදියකට මේ කර්මය සිදු කරනකම් ඒ මනුස්සයාට ඒක ලොකු ආස්වාදයක්, පිරිමි ගමක්, ඒ වගේම ජයග්‍රහණයක් මගේ වෙලාව හරි ගිය නිසා, මගේ නැකත හොඳ වෙච්ච නිසා, මගේ පින නිසා කියලා තමයි කරන්නේ. ඉතන කට්ට පැනපු ගමන් එතනමයි. ඔයාගේ බරපතල අකුසල කර්ම වලට එතනම ප්‍රතිබලම් වෙනවා. ඊට පස්සේ ආයෙ සරුවචනාන්තර ගොඩ ගන්න බෑ. ඒක නිසා අපි හුඟක් පහන්සිලා කරන්නේ හුඟක් බරපතල කර්ම රැස් කරන එක. එළඹිච්ච දේ කරනයි කිව්වහම ওই තරම් තද බදයක් නැහැ. Taman කරා එළඹෙනවා. ඒ වෙලාවේ ආරාධනාවක් දෙනවා මේක කරපන් කිව්වා මොන දේ කරා ප්‍රශ්නයක් වෙන්නේ. කද්දාකව කරන්න රැසෙයි. ඇයි මේ මට කිව්වා මේ මේ වෙනස මේ වැඩේ කරනවා කියලා කෙරුවා. ඒක නිසා මහන්සි උනත් නැතත් ඉබේ කරනත් හරි. ඔය ආයාසෙන් කරන්න පටන් අරගත්තාම පිනක් හෝපවක් ඒක බොහොම මේ චේතනා රාශි රාශි පහල කරනවා. චේතනා කැට කැට පහල කරනවා. ඒ චේතනා මේ මේක නිසාමයි මේ කාවේ කියන විදිහට කොරණ මිනිහට තේරෙන මට්ටමට එනවා. පුංචි පුංචි අකුසල කර්ම කෙරුවට පරක් විපාක දෙනකොට අපි දන්නෙත් නෑ මේ අවල් දෙයටයි කියනවා. මේ වගේ තටමලා ගන්න දෙයක් නම් එතනම හම්බ වෙනවා. ඒ නිසා භාවනා මාර්ගයේ ඉදිරියට යනකොට සිද්ධ වෙන්නේ අන්න වෙනි කර්ම කිරිල්ල අඩු වෙන්න පටන් ගන්නවා. පින් කෙරෙන්නෙත් නැහැ, පව් කෙරෙන්නෙත් නැහැ. සියලු පව් නොකර සිටීමේ ව්‍යායාමයකට තමයි යන්නේ. නමුත් ධර්මමාමනේ මුල් හරියේදී අපි මේ ශ්‍රද්ධාව ඇති කර ගන්නකොට බුදුන් ධම්ම සංඝ සරණ යනකොට, දන් දෙනකොට, සිල් ලකිනකොට සෑහෙන යදඬ වල. ආ මේ මම කියන්නේ පරිපාලන ශක්තියක් ඕනේ. සංවිධාන ශක්තියක් ඕනේ. එහෙම කරනකොට ඉතින් අපි ඉස්සරහා ඉන්න කට්ටිය දිහා බලනකොට අපිට වෙන්නේ යැත්තෝ හිතුව පැතුව තාලට කිසි කරදර නැතුව පින් කරගන්නවා. අපි නම් එහෙම නෑ සෑහෙන වේදම් කළා. සෑහෙන ඇඟේ අමාරුවෙන් තමයි කරගන්නේ කියලා. ඉතින් අර කණ්ඩක් නැගෙන මිනිහා පාමුණ ඉඳලා කණ්ඩ දිහා බලනවා. ඒකම යෙදෙනකොට අර බරපතල හරි ගමන කරනවා තියෙනවා මේ වැඩේ මේට වැඩිය ලේසියට කළා. මේ වැඩේ මේට වැඩිය කෙටි ක්‍රම තියෙනවා. ෂෝට් කට්ස් එනවා. එහෙම කරගෙන කරගෙන යනකොට අර ඊට පල්ලෙහා ඉන්න කට්ටිය ඊටට උදව් කරනවා. ඒක නිකන් හැමතර මේ මේ වක්‍රයක් කරකෙන්නේ වටය කරගෙන ඊට පස්සේ කට්ටියල උදව් කරනවා. උදව් කරනකොට මේ මනසේ පරිපාලන සංවිධානය කළා තව ඉස්සරහට ගියාට පස්සේ එව්වත් එමෙ මෙට අතහැරලා යමක් නොකර සිටීම නැත්නම් කර්ම චේතනා පහළ නොකර සිටීමේ තැනට තමයි යන්නේ. ඉතින් අර දෙවෙනි ගාථාවේදී සඳහන් කරන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකම් වැස්සත් නෙළුම්කොලේ මේ වතුර හිටින්නේ මේ ස්ත්‍රියව නැත්නම් මේ ආත්මයෙන් නැසු උදේලා හැන්දෑනකම් කාම සේවනය කරත් පව් සිද්ධ වෙන්නේ නැහැ. මොකද එයාගේ මන අපිට නෙවෙයි සිද්ධ වෙන්නේ. නමුත් කෙරෙන්නේත් නැහැ. පළවෙනි සැරේ වෙච්ච ගම ලොක්ක කාටම ගිහිල්ලා රිපෝට් කරනවා මට මෙන්න මේ දෙයක් වුණා. එහෙම නැත්නම් ඊගාටින සුද්ධවන්තය ගාවට යනවා. කෙලින් කරලා ඉදි කට්ටක් හිටවලා අබෑට කොච්චර වැක්කනවක්වත් ඒකේ කවදාක රැඳෙන්නේ නැහැ. ඒක නිසා අර යටම මේ තටම තටම පින් කරන කට්ටිය හිතන්නේ පුරුෂයෙක් කැඳට නගිනකොටම මෙයා පරාජිකයි. අත අල්ලනකොටම පරාජිකයි. සුඛමෝචනකම් ඉන්න ඕන කමක් නැහැ. ගණ්ඩම දෙයක් නැහැ. මේ මනස දැක්කොත් ආය මොනද සාසනේ වුණාකත් ඉතුරු නැහැ. උත්‍රාහත් මේනින්නාංශය දන්නවා මේක නෙවෙයි සාසනේ කියන්නේ. එයා කෙලින්ම ගිහිල්ලා බුදුරජාණන්සේ කරුණා බුදුරජාණන්සේ කියන මොකද දරුවම්බට උනේ උඹමත කාම මේ ප්‍රතිශේවේය නෑ ඒක ආසාදීය. ඉවසුවාද මේ වෙච්ච දේ ඉවසුවාද? මේ ඉවසන සංස මට පුදුම අප්පිරියාවක් එන්නේ මම මේ මනසයා නැහෙන්න එපා කික අපරාධේ මැරෙන්න එපා කිව්වා කෙරුවා ස්වාමීන් වහන්සේ කරන්නේ. කිසිම හොදලා ගන්න දෙයක් නැහැ. හොදන්න දෙයක් නැහැ පිරිසිදු. එනිසා මේ නිලුම්පත වතුරෙම තිබ්බට නිකන් සාමාන්‍යයෙන් මේ වතුර වැටිච්චාම අමාරු වෙන තුවාලයක් තියෙන කෙනෙක් වතුර කඳුලක් ගත්තා ඒ තුවාලේ පෑවෙනවා. ඉංග්‍රීසි වේදාව තුවාලේ වතුර පෑවෙනවා. ඒ මනුස්සයා නිලුම්පතක් වුණොත් එම් මැරෙනවා. මුලින්ම දුදින් හැන්දෑනකම වතුර තිබුණත් ඒකට මොකුත් වෙන්නේ නැහැ. මේක සාමාන්‍යයෙන් අර පල්ලෙහා මට්ටමින් ඉන්න කෙනාට තේරෙන්නේ නැහැ. මේ කට්ටිය හිතන්නේ ඉහළට ගියාට පස්සේ නෙළුම් පතත් වේලලා තියාගෙන ඉන්න ඕනේ. ඉදි කට්ටත් අපෝලි වෙන් කළා තියාගෙන ඉන්න. බුදුරජාණන් කියන උදේ ඉඳලා හැන්ද වෙනකන් අබවැක් කෙරුවත් ඒ නෙළුම් වේදි කට්ටේ රඳන්නේ නැහැ. නමුත් එතකොට හිතාන ඉන්නවා මේ ඉහළට ගියාම වෙනම ලයිසන් එකක් හම්බ වෙනවා. ඒ ලයිසන් එක හම්බුනාට පස්සේ මේ පව් කරන්න පුළුවන්. කිසි බයක් නැතුව පව කරන්න පුළුවන් කියන එකක් තමයි අර පල්ලෑ ඉන්න කට්ටිය හිතන්නේ. ඉතින් ඒ දෙක මැද ඉඳන් අපේ ලොකු ස්වාමීන් වහන්සේ කිව්වා නිලුම්පත වතුරට ගැලවෙන්නේ නැති වුණත් පුළුවන් තරම් වතුර වෙන්නේ ජීවත් වෙන්න කියලා. ඉති කට්ට කෙලින් තිබට අබ වැටුනේ නැතුණට අබ නොවැටෙන තැනකටලා ඉන්නේ කියලා. එතකොට බලාගෙන ඉන්න මනසට ආදර්ශයක් ඉතුරු වෙනවා. මෙයා කෙලෙනි කෙලෙසේ වුණත් මෙයා කෙලස් පරිසරය යන්නේ නැහැ නේ. කෙලස් ඇසුරු කරන්නේ හැබැයි ඇසුරු කරාට මොකද වෙන්නේ නැහැ. ඒක දැනට අරසයි. නමුත් මේ පුදුලට හැදෙන ජනතාවට ආදර්ශයක් වෙනස නොකර නිකන් ඉන්නවා. ඒක තමයි අපි ඔය තේරවාදයේ මිත්‍ක් රැකෙන්න හේතුව. කොච්චර Taman මේ හැකියාව තිබුණත් කවදාක හැකියාව පෙන්වන්නේ නැහැ. හැකියාව නැති කෙනෙක් වගේ ආරක්ෂා තැනකටලා ඔහේ ඉන්නවා. එතකොට අර ඒ පාර යන කටට තාදසන හැබැයි පේන්නේ අපේ ලොක්කට මොකක්වත් කරගන්න බැරි කෙනෙක්. මේ තාම ගෑනුවක් දැහැණු කෙනෙක් දැකපුවාම කාමයේ විශ්ිනා වගේ කියලා තමයි හිතෙන්නේ. හා තේකෝ කියලා දන්නවා මට මේ මේ සුදිකක් දැක්කම මේ මේ හිතුවා කියලා තරහ එන්නෙත් නැහැ. මට ස්ථිරවදයට කාමයේ ඇවිසින්නේ නමුත් මට මෙතන ඉන්න එක ආදර්ශයක් තියෙනවා කියලා. ඉතින් ඒක නිසා නිතරම අර එන අයට ආදර්ශය පිණිස කටයුතු කරගෙන යනවා. සර්වඥාන්සේ <clears throat> ඒ පදනමට වැඩිය විවෘත ගතියක් විනිශ්චයවලදී අරගෙන තියෙනවා. තාමත්ම විවෘතයි. උන්වහන්සේ පැහැදිලිවම සඳහන් කරනවා තමන්ගේ අතේ තුවාල නැත්නම් වහත ගාවට කමන්නේ. තමන්ගේ හිත පිරිසුදු නම් ඉලුම්පතට වතුර අල්ලන්නේ නැත්නම් වැස්සට අහුනට ප්‍රශ්නයක් නැහැ. නෙළුම් ඉදිකට තුඩ වගේ Taman දන්නවනම් එනේන දේ මෙනෙහි කරලා මෙනෙහි කරලා ආරාධාන යන්න කොච්චර බාධක ආවත් ඒකට කනගාට වෙන්නත් එපා. ඒවා මේ කෙලසෙන ධර්ම. එහෙම නැත්නම් මේව තැනක මම ඉඳ වටින්නේ නැහැ කියලා අදහසක් ගන්නත් එපා. අවස්ථාව තීරණ පැත්තකට වෙන්නේ. ඒකේ ප්‍රශ්න නැහැ. ඒත් එමක් කළ යුතු නම් ආරාධනාවක් ආවනේ එතකොට ඌව සලකන්නේ තමයි බලන්නේ මම ඔළුව කෙලින් තියාගෙන යනවා මේ වැඩේ. මට මේක ඇවිල්ලා තියෙන ආර්දනා අරගෙන යන්න. අනේ එතකොට සාසනය මේ <clears throat> කාටක බිම දාන්න බෑ. මේකෙන් අදහස් කරන්නේ අභ්‍යන්තර බාහිර සාසන දෙකම බිම දාන්න බෑ. එන්නවමයි එන්නවමයි මේ ඉවසීමේ <clears throat> ශක්තියක් තියෙනවා කියලා දැනගුවාම සමහර වෙලාවට ඇත්තද කියලා බලන්න කොනහන්න එනවා. කාමේ නැද්ද කියලා බලපුවම සමහරු නෑ මංස බොරු කරන්නේ කියලා කාමයට වගලා ගන්නත් වෙනවා නැද්ද කියලා පරීක්ෂා කරන්නත් වෙනවා මේ සාරිපුත්‍ර සාංශ කිවිසීමේ ශක්තියට වීජය මැදදී මේ බමුණෙක් අතදිකරලා ගැහුවා ඒක ඕනම කෙනෙකුට වෙන්නේ මහ විශාල විලෝපනයක් කියලා. නමුත් ඒව තමයි පරිශ්‍රණ කියන්නේ. පරිශ්‍රණය ඇත්තද බොරුද කියලා බලන්න. ඒ උන්වහන්සේ ඊට පස්සෙත් බොහොම ලස්සනට ක්‍රියාත්මක බමුණට කුටි කන්නේත් නැති නිසා මිනිහගේ ආරාධනාවත් බාර අරගෙන පාත්‍රයේ මිනිහ අතර දීලා ඉන්නේ ෂේප් කරන්න. ඒකයි බුදුරජාණන් කියන්නේ පුරුෂ ධම්ම සාර්ථක ගුණෙත් උන්වහන්සේ මොන පුරුෂයෙක් দমনය කරත් ඊමණසේ තනි කරන්නේ. দমনය කරලා ඊට පස්සේ හොඳ තැනකට එනකන් අනිත් ඔක්කොම බලානිදදී පරාජය කරනවා. පරාජය කළේල මිනිහා හොඳ තැනකටපත් කළා තමයි තාරින්නේ. අපි වගේ කොහොමද අපි වැඩ කියලා අනිත් පැත්ත හැරෙන්න යන්නේ. ගිහුණා නම් එතනම ඉවරයි වැඩේ. ඒ කියන්නේ ඒකේ නෑ කිසිම සාසනික ගතියක්. ඉතින් ඒ නිසා මේ උපලවන්නා වගේ චරිතය හරීම මේ සිද්ධි බහුලයි. මම දැකලා තියෙනවා තරංග වලට ලියලා තියෙනවා, චිත්‍ර කතා වලට අරන් තියෙනවා, හැම පැත්තෙම තියෙනවා. තවත් කතාවක් තියෙනවා මම හිතන්නේ උප්පලවන්න වෙන්න ඕනේ. ඒකත් මම මේ වෙලාවේ මතක් කරන්නේ මේ මේ බහුසුත භාවයේ පින්සය මේ තියෙන දුර්මත ගති කරන්නයි උප්පලවන්නා ඔය අන්දවණේ වෙන්නේ ඇති මට මතකයි කේමාව හරි උප්පලවන්නවා. දින එක්කෙනෙක් ඉන්නකොට මේ තනිකර කැලේ ජීවත් වෙන්නේ අහත් මේ ඉන්න අන්තිම ලස්සනයි අන්තිම තරුණයි. මේ හොරු 500ක් එනවා එන පාරේ. එනකොට ඒකේ ප්‍රධාන හොරා දකින්න ලස්සන කාන්තාවක් මේ මෙනින්නාචනාවක් ඉස්සරහට එනවා. මේ කට්ටිය මේ සතු මරාගෙන හොරකම් කරගෙන කට්ටිය අරගෙන එන වෙලාව මේ එක්කෙනෙක්වත් මේ එයාව නතර කරන්න මේ විනාශ කරන බව දැනගෙන මේ මගේ දුවට කරදරයක් වෙනවා මගේ කොල්ල දැක්කොත් කියලා ඒ කට්ටියට කියනවා උඹලා මෙතනින් මේ හන්දිය මෙහාට ඵලයන් කියලා. එයා හොරල් නායකයා දකිනවා. දැකලා හොරනායක ගෙලින් ඉස්සරහට යනවා. ගිහිල්ලිවර වෙලා අතේ තියෙන මස් මස් පිඩුවක් තියෙන මස් මාංශ පේශියක් ඒක කොක්කක් ගහලා ගහක ඉල්ලනවා ඔයගලන්ට ඇහිලා ඇහෙන්න කියලා මේක ඉස්ලාම් දකින්න කරන්න මේක අයිති කියලා. උත්පලවනාව මේක ඇහෙනවා දකින්න. දකින්න බලනකොට මස් පිඩුවක් ඒ කියන්නේ මස් ඒ කියන්නේ මාංශ පේශියක්. ඒ කියන්නේ තෙල් නෑ ඇට නෑ හං නෑ නියම රාත්තල. අඹුණට පස්සේ හිතනවා මේකක් අපිට කලාතුරකින් හම්බෙන්නේ මට මේක බුදුහාමුදුරන්ට පූජා කරන්න නැත්තම් කියලා කල්පනා. ඒකට නමුත් මේ වෙලාව නෙමෙයි බුදුසන්නාච හම්බෙන්න පිරිමි ආවාසයට යන්න වෙලාවක් නැහැ. ඊට පස්සේ යනකොට එතන ඉන්නවා පෙරකදෝරුවෙක් උදායි හාමුදුරුව ඕනම කොන්ත්‍රාත්යක් ගන්න. ඒක තමයි එයාගේ බිස්නස් එකේ එකම තමයි. ඕනේ භාවනා මධ්‍යස්ථානක එහෙම කෙනෙක් ඉන්නවා. එයා තමයි ඉස්සරහට යන්නේ කවුරු ආවත් මෙලෝ දෙයක් දන්නෙත් නැහැ විනයකුත් නැහැ කියලා ඊටසේ උප්පලවනා දීලා මට මතක නැහැ උප්පලවනා වෙන්න ඕනේ. උදා යාමතුරන්ට කියනවා මේ අද පොඩි උදව්වක් අවශ්‍යයි. මේක මේ චරවචනාංශයට පිළිගන්නේට සකස් කරන්නයි කියලා. යෝක දැක්. දැක් ගන්නට වැඩි බාර ගන්න. කිලිවෙල ඒ කොහොම හරි කරලා චරවචනාංශයේ මස් ලැබෙන බවට සලස් කරලා ආවට පස්සේ උප්පලවනා කියනවා දැන් ඔබට මම උදව්ව ඔබ මට උදව්ව මට උදව්ව කරානේ මටත් උදව්වක් ඕන. මොකද උඹ යටට ඇඳගෙන ඉන්න අන්දරේ මට ඕනේ. එයාට ඕන වෙලා තියෙන්නේ මේ අඳින ගලවනකොට මේ සිරුර බලන්න. උදායි හැමතෝ කියන්නේ ලෝල ලාලුදායි කියලා ඉතාමත්ම කුටි ලස්සනට තියාගෙන ඉන්න ඕනේ, ලස්සන අඳින්න ඕනේ, කැටයම් දෙත්තන් වැඩ කරන්න ඕනේ, ස්ත්‍රීන් බලන්න ඕනේ. ඒකටම ගිය කෙනෙක්. ඒකට ඒ උපලවනා කියනවා මේ අවසරයි ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේලාට වගේ අපිට ඇත්තට සිවුරු හම්බ වෙන්නේ මේ සිවුරු හතර මෙච්චරමයි තියෙන්නේ. ඊට පස්සේ කියනවා ඒක දෙන නොදෙනක උඹේ වැඩේ මම කියපු එකම වැඩේ කරා දැන් උඹට මම උඹ ඉල්ලනකොට බෑ කියනවනේ උඹේ වැඩ. ආයි මොනව කන්නේ අනිත් පැත්ත අරලා කන්නාඩි අල්ලන. ඊට පස්සේ උපලෝනාව දැනගන්න මයාගේ මේ තියෙන අර යටි නරක හිත ඒක නිසා මේ අඳුර තැනකට ගිහිල්ලා ගලවලා අඳුනේ තියලා යනවා. යනකොටම උපලවන්නාවේ ඉන්න ආවාසේ මෙයා බොහොම වැඩි හිටි තෙරින්නාසි කෙනෙක් මෙයා එනවා මේ කවුද මේ වස්තායක මේ නිනාච ඇවිල්ලා කියනවා මට දෙපඩ සිවුරු දෙන්න මම අවුවේ දාන්නම් කියලා. ඒ කියනවා මම මේ වෙලාවේ දෙපසුටේම ගලවන්න බෑ ඇතුලේ මොකුත් නැහැ. ඒ මොකද කියලා. නෑ අවශ්‍යතාවයක් නෑ. මේමයි කියලා දැන් යට එකක් නැති නිසා සිවුරු දෙකෙන්ම ආරස්ස වෙලා ජීවත් වෙනවා. කොහොම හරි අර උපස්ථායකට දැනගන්න හැම වෙලාවෙම මොකක් හරි මේ අකටයුත්තක් වෙලා තියෙන කියලා බලන්න උදා යම්දුරු කරලා තියෙන වැඩේ ආරම්භයට පස්සේ ගිහිල්ලා භික්ෂුන් වහන්සේලා කතා කරලා කියනවා ඔබ වහන්සේලා කියන්නේ මා පුදුමාකාර කෙනෙක් මේ භික්ෂුණියකට සිවුරක් කියලා කියන්නේ කලාතුරකින් හම්බෙන දෙයක් අපේ උපාධ්‍යයන් වහන්සේට කලාතුරකින් හම්බෙන්නේ මෙන්න මේක මෙහෙම බලපෑම් කරලා ඉල්ලගන්න. පස්සේ ඒක භික්ෂුන් වහන්සේලා විනීගරුක භික්ෂුන් වහන්සේලා වසංග නැතුව බුදුහාමුදුරනේ කියලා කියනවා. බුද්ධජනසික කොට පස්සේ බුදුහන්සේ විනීනීය පණ කතාකත් එහෙම මේ භික්ෂුණියකින් ගනුදෙනු කරන්න එපා කියලා. භික්ෂුණක් පූජා කරන දේක් ගන්න එපා භික්ෂුවට. ඒ විනය නීති එන්න හේතුනේ උප්පලවන්නා. ඉතින් ඒක මම මේ මතක් කරන්නේ මොකද මේ බුදුරජාණන් වහන්සේ මස් වලඳුවයි කියන එකයි මේ භික්ෂුන් වහන්සේලා මස් බාරගත්තා කියන එක එදා තිබිච්ච සම්මතයක්. ඉතින් අද මේවා දන්නේ නැති කට්ටිය කියනවා මේ ධර්මයේ මේවා නැත. ඇත්තට පොතෙත් ඕක තියෙන විනය පොතේ. කවදාකවත් කවුරක විනය පොත කියවන්නේ නැහැ. ඒක කවදා බලන්නේ නැහැ මොකද බැලුවොත් ලේ බඩ යනවා. ඒ කරන වැඩ කරන්න බෑ. ඉතින් ඒකල ඒගොල්ලෝ නම්බුවට කතා කරලා කියනවා ඔය පොත්වල නැති දේවල් හදාගත්ත කියලා. විනෝපදී තුන් හතර පොක සඳහන් වෙනවා. මනස මාස සම්බන්ධ භික්ෂුවක් ක්‍රියා කරන සුවාකාර. ඒක පැහැදිලිව වෙනවා නියමම පෙරක දුරේ දාලා බුදුරජාන් වහන්සේ ළඟටම යන බවට වග බලාගෙන තියෙනවා උප්පලවන්න. කියන්නේ ඒක මේ ප්‍රණීත භෝජන වලට අහු වෙන්නේ. කලාතුරකින් ලැබෙන මසක් මාංශය බුදුහාමුදුර ගාඩම් පූජා වෙලා තියෙනවා. ඉතින් ඒක මතක තියාගන්න අපි ඒ වගේ එක පැත්තකට යන්න නරකයි. මස්මාලු කාපන් කියන්නේ මේ කතා කරනව නෙවෙයි. නමුත් ඌව නිකන් මේ පසු කාලේ ඇති වෙච්ච ජනප්‍රිය මත ඒවට මේ ශාසනීය දියා සමබරව බලනකොට බුදුජානනාචේ දේශනා කරේ පවත්තමන් දැනන ගත්තර කමන්නේ නැහැ. තමන් වෙනුවෙන් මරලා නැත්නම් තමන් මර බව දැක්කේ නැත්නම් තමන් ඇහුවේ නැත්නම් පවත්තමන්සේ තටි වෙන්න පොලේ පවතින මස් කැපයි. අකමැති නම් නොකා ඉන්න පුළුවන් ඒක උද්දලික මතයක්. ඉතින් ඒ නිසා මේ උපලවන්නගේ මේ චරිත කතාවේ මේකේ ගොඩාක් සිද්ධි තියෙනවා. ඒ වගේ තාමත්ම මේ සංවේදී ලෝකේට තර්කකාන්තාවකට වෙනත රටේ පවතින <clears throat> සදාචාරයට සම්බන්ධ ගොඩාක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේකේ හොඳට පේනවා භික්ෂුණී ශාසනය තාම දුෂ්කර මොකද කියන එකයි. ගා කමාරේ භික්ෂුණීන් වහන්සේලාගේ ශාසනය පවත්වාගෙන යන්න හරි අමාරුයි. ඒක මේ එක පැත්තක මේ ස්වභාවික කාරණාවක්. දුර්ලකම තියෙනවා. කාමලෝලින්ගේ දැඩි කාම මේකකට ලක් වෙනවා. ඉතින් ගියාම මේ පිළිකර සිව්පස්සේ ලැබෙන උඟා කඩේ. වික්ෂුණාතරට වගේ නේ වික්ෂුණාතරට සාමාන්‍ය චූරක් පූජා කරන අපේ කපඩාවේ අපි තොග පිටින් අනුරාධපුරේ පිටක් කරන්නේ. සිවුරට කරන්න දෙයක් නැහැ. අපිට ඕන සිවුරක් අපේ හදාන්න බල දාන්නේ. දේව හම්බෙනමුත් වික්ෂුණීනාචල බලනකොට බොහොම කලාතුරකින්. ඒ මම පණ්ඩිතාරාමේ ඉන්නකොට මට මතකයි ඒ ස්වාමීන් වහන්සේ ඒ අනිත් එක තමයි දෙවෙනි තුන්වෙනි කාරණාව කියන්න තියෙන්නේ භික්ෂුන් වහන්සේලා පුදුමාකාර ශ්‍රද්ධාවන්තයි. ලැබෙන දේ බොක්ක චීන දේ හරි දෙනවා. මොන නොකා හරි කමන්නේ භික්ෂුන් වහන්සේ නමකට බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. පූජා කරලා ඊට පස්සේ ගෙදර එල බලනකොට මොනවාක් කන්න දෙන්නකොට දෙයක් නැහැ. චීන අන්තිම ටිකක් දෙනවා. ඒ පිරමිඩට වැඩිය ඒ ඒ ගතිය වැඩි. එනිසා ඒ පණිතරාමේ ඉන්න කාලේ ඒකෙදි ඇත්තටම ඒ වගේ මධ්‍යස්ථානයක් පිරිසිදුවත් ක්‍රමානුකූලව පවත්න්නේ කාන්තාව නිසා. මේ කාන්තාවන මේ වගේ මේක කරපම් මේක කරපම් කියලා කවදාකවත් කියන්න ඕන කමන්නේ. ඒගොල්ලෝ සංවිධානය කරලා බිම අතු ගන්න දිවෙන්. අතින් පිහන්නේ පෙළපාලි තමයි ඉස්සලාම අරගෙන දුවන්නේ හොදන්නේ. වැසිකිලි හොදනවා කියන එක ඉතාම සතුටින් කරනවා. ඉතින් මේ මිනිස්සු කීයක් හරි හම්බෙච්ච වෙලාවක මොනවා හරි හම්බෙච්ච ගමන් බොහොම ආසාවෙන් සයිඩෝ ගාවට අරයන්. සයිඩෝ කිසිම දවසක ඉල්මෑණි කෙනෙක්ගේ මොනක්වත් බලලා කිනු ඔයත් ගන්න අපිට විතරක් ලැබෙන්නේ නෝක තියන වළඳන්නේ. ඉතින් හඬනවා මේ ස්වාමීන් වහන්සේ අපි කවද පින්කමක් කරන්නේ නැහැ. මේක ප්‍රතිපත්තියක් වගේ. මම මේ සිල්මෑණිවරුන් කිව්වා ගන්නෑ. උපාසකම්මලා දෙනකොට ඒක ගන්නවා. ඉතින් ඒගොල්ල හරි ප්‍රයෝග කරනවා මොනවාරි හම්බෙච්චාම වික්ෂුන් ආචරණමකට දීලා උපාසකම්ම කෙනෙකුට දීලා මගේ නම කියන්න එපා ගිහිල්ලා මේක පිළිගන්නන්නයි කියලා ඉන්සයිඩරට ප්‍රයෝග කළා තමයි පිළිගන්නේ මේ කරුණ නිසා අරණ්‍ය වාසී ජීවිතයක් නැත්නම් වික්ෂු ජීවිතයක් ඒ කියන්නේ අපි කියන මේ අබිනිෂ්කවිත ජීවිතයක් ස්ත්‍රියාවකට අමාරුකම තියෙනවා. හැබැයි අවශ්‍යතාවය තියෙන يعني පිරිමියාට වැඩි වැඩි හරින් භාවනා කරන්න. ඒගොල්ලෝ ඕනෙම තැනක ගියොත් ආයතනින් ගියාම සාසනික හැඟීම වැඩිකම නිසා වෙන්නේ නැති හැමදෙරු අමාරු වැඩේ. මොනවාරි කරන්න ගියාම ආය අම්මා කෙනෙක් වගේ කරන්නේ. ඉතින් ආනිපත් එක රාගයට හැරුණාට පස්සේ ඊට පස්සේ ඉතින් ආයේ කිසිම වෙනසක් නැහැ. ඉක්තු උනාට පස්සේ කි උනාට වැඩි සීමා උනාට පස්සේ කොතන අවු වෙනවද නැහැ. ඒ සාවර චන්දවිමල ස්වාමීන් වහන්සේගේ පොතේ ලියලා තියෙනවා මේ ශාසනය ඇති වෙන්නේ නැති වෙන්නේ දෙකම කාන්තාව නිසා කියලා. පිරිමි ලක්ෂයක් හිටියත් වලලු දාපු අත් දෙකක් නැති වුණොත් එතන ගමනක් නැහැ. මේ මිනිස්සු තමයි ඔක්කොම හොයලා බලලා ඒ කටයුතු කරන්නේ. හැබැයි අතේ දුර දන්නේ නැතුව කිතු උනොත් දෙන්නටම කරන්න දෙයක්. දෙපාර්ශ්වෙම කරන්න දෙයක් නැහැ. මෙතනදී කියනවා ඉතින් අබෑට ඇක්කිරවට ඉදිකට්ටුවට එන්නේ නැහැ කියලා. ඉතින් ගියාම නෙළු කොලේට වතුර ගන්න හරියන්නේ නැහැ කියලා. නමුත් මේ රහත් වෙලා නම් බමුණු තත්තර බ්‍රාහ්මණ තත්තර පත්‍රණ ඇත්ත කතාව. ඒ වුණත් මේ වගේ වැඩ වෙනවා. මේ වගේ වැඩක් වුණාට පස්සේ රහත් වුණාද කියලා දැනන්නේ බුදුහාඳුරේ තමයි කට කතා යන්නේ මොනවද? ආය යන්න කිලෝරක් නැහැ නේ. ඔය වගේ සිද්ධියක් වුණාට පස්සේ ආය සීමාව නැහැ මිනිස්සුන්ට. ඔය වගේ දෙයක් වෙන්න ඕනේ නැහැ. නිකන් ළඟින් ගියත් ඉහෙන තියෙන කතාව. ඒ නිසා මේ වගේ සමාජික ආකල්ප දේශපාලන ආකල්ප සහ ආර්ථික පැත්තේ එන දේවල් අපිට මේ විනීතවත්තු ඒ කියන්නේ විනීතවත්තු කියලා නැත්නම් අපිට හිතා ගන්න බෑ. මේ වගේ දේවල් අද විතරක් නෙවෙයි එදත් සිද්ධ වෙලා තියෙනවා. නමුත් මේවා දේවල් වෙනකොට චේතනාව තමයි ਸਰවඥාංශ බලන්නේ. සිද්ධියක් වුණාට පස්සේ කායික වාචසික තමයි සීල කියන්නේ. සීලෙ පිටලා තියෙන කාය වචන දෙකේ විනිශ්චය තියෙන චේතනාව. මනසේ. මේ මනස දිහා බලන්න අහන්නයි කියන්නේ පිරිහිද්ම මේක සුද්ධ කරන තැනට යන්න කොහොමකම් වංචක බව තියාන මට ඊළඟ තිබුණද හැංගීමක් නැත්ද හැංගීමක් කියලා එනතම මේ කියන්නේ බොරු වුණොත් ආය හොදන්න දෙයක් නැහැ මොකද කන්නි කර විනිශ්චය තියෙන චේතනාව. ඒ නිසා මේ විනය පිටකයට ගියාම ලස්සනයි කතාවල්. ඔක්කොම තියෙන්නේ මේ කතා වචනයි වත් ක්‍රියා තමයි. නමුත් අන්තිමට බස්සගෙන බස්සන බස්සන මණ්ඩි ටික අරගෙන බලනකොට ඒ කටයුත්ත කරන වෙලාවේ තමන්ගේ තියෙන චේතනාව. ඉතින් සතියෙන් නැත්තම් අපි කොහොමද වග වෙන්නේ? අපි කොහොමද දන්නේ මේ වෙලාවේ මොන චේතනාවක් තිබුණාද කියලා? මොකද චේතනාව කියන එක චිත්තක්ෂණේ චිත්තක්ෂණයට පෙරලෙන. ඒ නිසා අපි මේවාගේ දඩ දල දඬු දේවල් වෙනකොට නෙමෙයි සාමාන්‍ය චේතනා පද්ධතිය සංස්කාර කියලා කියන්නේ චේතනා කාය සංස්කාර වචී සංස්කාර මනෝ සංස්කාර වැඩ කරන්නේ ඇදී සාමාන්‍ය අරමුණක් එක්ක ඉන්නකොට බලනවා. එපා වෙන හැටි, කැමැති වෙන හැටි, ගුරුසු වෙන හැටි, සිව් වෙන හැටි මේ හැම තැනකදීම චේතනාව වලට කොන් තියෙනවා. ඒකට සද්දයක් එනකොට වේදන හිතවිලක් එනකොට වේදනාවක් එනකොට කොහොමද මේ අරමුණත් එක්ක වැඩ කරන මගේ හිත දෙකින් කියලා පහල වෙන හැටි, නැගිටලා යන්න හිත නැහැටි, අර්ග කරන්න මේ කරන්නේ නැහැටි බලන්න පුළුවන්. මගේ උච්චතර උග්‍ර අවස්ථාවල එන්නේ ඉසල. ඊට පස්සේ බලනකොට අපේ චේතනාවේ කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. අපේ චේතනාවේ කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. ඒක සම්පූර්ණ නොසන්ඩාල අරාජික චේතනාවක් අපිට තියෙන. ඉතින් අපි කොහොමද මේ ප්‍රකාශයක් කරන්නේ? මම 100%ක් සිල්වන්තයි, මගේ හිත සමාධිවන්තයි, මට සතිය තියෙනවා මොනක්වත් කියන්නේ නැහැ. ඒක අවස්ථානුකූලයි. අන්නේ අවස්ථානුකූලව පිළිගැනීම තමයි අනාත්මය කියන්නේ. මේක ආණ්ඩුමට්ටු කරන්න බෑ. මේක මගේ වශයෙන් නෑ. මේකට ස්වාමිත්වයක් නෑ. මේක අධිකාර ශක්තියක් නෑ. මේක නේවාසිකයක් නෑ. මේකේ ගරුකටයුතු තනක් නෑ. මේකට කිසිම මේ හොඳ නරක පේන්නේ නෑ. සම්පූර්ණ අන්දයි මහා බලයක් චේතනා ශක්තිය. මේකට තමයි මේ අපි මේ මේකට මම කියාගෙන චේතනා මගේ කියාගෙන ඊට පස්සේ හරියට කියනවනම් නිකන් මේ කරකොල උඩුවට කරකොල විසිකොනු. කොයි අතරේ යනවද දන්නේ. ඉතින් කියනවා මම ওই දැනගෙන ගැහුවේ උතෙන්ට යනකම තමයි මම හිටියේ කියලා ගියාට පස්සේ කියනවා. විද්‍යාවත් උතනයි තියෙන්නේ රාජ්‍ය දේශ රාජ්‍ය දේශපාලනයත් උතනයි තියෙන්නේ. ගියාට පස්සේ කිතුල් ගහට නැග්ගට පස්සේ අහනකොහම මේ තනකොළ ටිකක් බලන්න ගියා. කොහෙද යකෝ කිතුල් ගස් වල තියෙන්නේ? ඒකේ නම් උදේට පේන්නේ මම බයින්නේ ඒකනේ. නෑ තිබුණ නෑ. නෑ සුනිල්. අපේ දෙන්නේ. නෑ රාජ්‍ය සම්මානයේ මේ විදිහට විශේෂ ඇදහිල්ල කරලා තමයි අපිට මම දැකන්නේ. එනිදි මට්ටමට ඒ වගේ සූර්යය දැන් වඩා ගන්නවා සූර්යය වුණාට මේ ගෙරේෂය ආයෙත් පස්සේ මේ ගෙරේෂය පිටට ආයෙත් පස්සේ මේ ගෙරේෂයක් බව දැනගෙන ඒ වෙලාව කඩාගෙන මේ අපි හුමුසන්නේ ඒ පාරේ තමයි යන්නේ. ඉතින් ලස්සන දෙයක ඉන්නකම යනවා දැන්. ඉන්නකට චෝදනා කරන්න බැහැ අර. නෑ චෝදනා නෙමෙයි. සාමාන්‍ය බයිලාව කියන්නේ තියෙන්නේ ලේසියටත් පාෂෝටත් දන දන වැඩි කරනවා. එහෙම වුණත් නිදාසටත් කියන්න කරුණු තියෙනවා නැත්තම් හදලා කියන. දෙල්ල හැන්දෑනකම් අපි ඔච්චරයි කරන්නේ. ඔය එකකට හරි පුළුවන් නම් වෙන්න ඉස්සලා කරන්න කියන්න බෑ. මට හරි මම මට කියාගන්න නැත්තම් ඕනේ පඬිතුරු කියන්නේ වෙන්න ඉස්සලා ඔක පුළුවන් නම් මෙහෙම කියලා කරපන් මොකකටවත් කරන්න බෑ. කෙරුණාට පස්සේ ඒක උනේ මෙහෙමයි මේකුනේ මෙහෙමයි කියලා ඒකට සබ්ජෙක්ට් එක අපිට උගන්වනවා රීසනින් කියලා. ඇඩල් සයිකොලොජි උගන්වනවා වැරද්දාගත්තට හරි ගියාට පස්සේ උදම්මන නැහැ. අපි පුරසාරන් දොරනේ. ඔච්චරයි පත්‍රය කියන්නේ. ඔච්චරයි රේඩියෝ එක කියන්නේ ඔච්චරයි දේශපාලනය කියන්නේ ඔච්චරයි මේ සමාජයේ තියෙන නාටකම. උනාට පස්සේ ඒකට දෙනවා අර හිටගෙන ગાත 60ක් කිව්වයි කියලා කියනවනේ අර නිලපටක දර්ශනේ හාමුදුරුවෝ. හාමුදුරුවෝ කෙනෙකුට බැරි මොකද නිල් පාට අඳින්න කියලා හිටගෙන සලෝක 60ක් කිව්වලු. අර අහගෙන ඉන්න මනුස්සයා ඒතකොට මෙහෙම ත්‍රිපිටක ධාරි සාංශනම බුදුහාමුදුරුවෝ කාලේවත් බුදුහාමුදුරුවන්ට තේමයක් කියවන්නේ. ඔය හුඟක් නිදහස කරන දෙන්නේ තද්ද බල වැරද්දක් කරපු කෙනෙක්. ඒ ඊටාම ගැඹුරු සමීකරණ මාර්ගයෙන් ඊටාමත්ම අමාරුව විස්තර කරන්න දෙන බොරු පචයක්. ඉකොනොමෙට්‍රික්ස් වල එතනින් ගියාම මේට්‍රික්ස් කතාව යන්න ගන්නේ ඔප්පු කරන්න නැති තරම් තුච්ඡ දෙයකට තමයි ඔය යන්න හදන්නේ. පේනවනම් සිරිසේ මේ සිරිමාණිච්ච තේරෙන්න ඕනේ සිරිසේන්න තේරෙන්න ඕනේ නැත්තම් වැඩන්නේ නැහැ. අමතර සංකීර්ණ කියලා කියන්නේ බොරුව. ඒ කියන්නේ එකම දේ වැඩි වචන ගානකින් කියන එක තමයි භයානක බොරුව. මම කියලා නැහැ. මම ආලතන බුදුරජාණන් දේශනා කළ දුන්නා කියන එක අවස්ථාවුනි. ඇයි තමන්ගේ ආමාශය මල කුළු දාන අමසෝන කරගන්නේ. එතෙන්දී අර මස් කන්න එපා කීවට පස්වර්තියේක නරකයි කියන කීවිලා තියෙනවා. බුදුරජාණන් මේක කියව බව නැති බවට මම ත්‍රිපිටකයේ දන්න ධර්මෙන් නෑ. එහෙම එකක් කියවිලා නෑ. මල සෝනක් තමයි එළවලු කියන්නේ. එළවලු කියන්නේ කුණු වෙච්චලා දෙයක් නෙවෙයි. පළතුරු කිව්වහම ගෝවා කිව්වහම ගෝවා මේ මාකට් එකට කියලා බලනකොට ගෝවා සාමාන්‍ය වාතයක් පිට වෙච්චාම ගෝවා ගඳ තියෙන්නේ. කුමල ලකුණු තමයි. ඈ? ජුම්මා ඒකේ ඔය පණුව නැති වුණත් ගෝවා ගත්තාම ස්වභාවය ඒකයි. ඒක නිසා ඒක නිසා මම කියනවා එහෙම ඔය කියන වාදේ තියෙනවනම් ඒකට මට හම්බෙච්ච හොඳම උත්තරේ තමයි ඔය ඥානපෝනික සාන්තිලියලා තියෙනවා මේ ආහාර පිළිබඳ රචනයක් for nutriments කියලා. කබලිකාර ආහාරය, මනෝ සංචේතන ආහාර කියන හතරේ. අනික ඊටාම ලස්සට ඒ සංසි කියනවා මේ එළවලු ආහාරය පිරිසුදුයි කියලා කවුද කියන්නේ? එළවලු ආහාරය කියලා කියන්නේ සත්තු මරාණ පොළොව හාරගෙන, බෙහෙත් ගහගෙන, ඈ ඊට පස්සේ විකාර කරගෙන කරලා එළියට ගන්න දෙයක්. සාමාන්‍ය කැලෙන් ගිහලා කඩාන කණ එක නෙවෙයිනේ අපි දැන් කරන්නේ. ඒකෙදී මරණ මැරිල්ල නිසානේ අපිට අද පොළොව උඩ ඉන්න බැරි සත්‍යකටපත් වෙනවා කියන්නේ. බෙහෙත් ගහලා බෙහෙත් ගහලා කුණු කරලා පොඩි සෙල්ලමක් නෙවෙයිනේ. ඉතින් ඒක කොහොමද කියන්නේ පිරිසුදු ආහාරයක් කියලා? අනිතික පිරිසුදු ආහාරයක් අත්තයි කියලා නිවන් දකින්නවා කියලා බුදුන් ප්‍රතික්ෂේප කළා දෙනවා. පිරිසුදු ආහාර නෙවෙයි නිවන් දකින්නේ සීල සමාධි ප්‍රඥා. ඒක නම් බයිබලේ කෙලින්ම කියලා තියෙනවා. යේසුස් වහන්සේ කෙලින්ම කියලා තියෙනවා. දවසක් යේසුස් වහන්සේ ඒ කට්ටියත් එක්ක දාහනේ ගන්න ගියාම ඒ හීබ්‍රු හැටියට ක්‍රමයේ හැටියට අද්දක හොදන්න ඕනේ. අද්දක හොදන්න වතුර නැහැනේ. අන්තිමට විනී නීති හදාන තියෙනවා. වැල්ලේ හරි කමන්නේ අද්දක පිහිලා කන්න ඕනේ කැමරේ ඉස්සලා. අන්නේ හැබැයි පූර්ව වලින් හරි හැන්ද ගැරපණ. ඒ උන්ට අද්දක හොදන එක නෑ වෙයි වෙන්නේ. මුස්ලිම් පල්ලිවල ඉස්සරහ තියෙන වතුර එකක් තියලා. පල්ලියට යන්න ඉස්සලා අනිවාර්යයෙන් මූණ හොදන්නේ. අපේ කකුල හොදන්නේ. ඒ සෙල්ලමක් තියෙනවා. අපිත් අත හොදන්නේ. අතින් කන නිසා ගැරපන්නේ ගන්න ප්‍රශ්න නැහැ. මේක කෙරෙන්නේ නැතුව යේසුස් වහන්සේ යනවා භෝජන සංග්‍රහයට. මම අන්තිම භෝජන සංග්‍රහය. ඉතින් දෙකෙනෙක් කතා කරලා කියනවා මේ කලින් තියුණු මේ පරණ ටෙස්ටමේන්තු හැටියට නීතියක් කඩ වෙලා තියෙනවා. මොකද්ද නීතිය? ඔබතුමා මේ ආහාර ගන්න ගියා අත් එක හේතුවේ නැහැ කියලා. ඊට පස්සේ මේ මම දෙවියන්ාංශගේ පුත්‍රයා මට ඌව කියන්නේ නෙවෙයි මේ කටින් ඇතුළට දාන දේ කවදාකවත් කවුරක්වත් නරක වෙන්නේ කටින් පිට වෙන දේ ගැන පරිස්සම් වෙන්න. කතා කරන වචන වලින් තමයි හිත නරක වෙන්නේ. ඔය කන කෑමෙන් හොඳක් නරකක් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒකදී අපි දැනගන්න ඕනේ මේක සම්බන්ධව සමබර يعني දෙපැත්තටම දාන්න පුළුවන් කරුණු කාරණා තියෙනවා. ඒ කරුණු කාරණා තියේදී භාවනාව වගේ චේතනාව වගේ සවිපස්සනා වගේ කරන කෙනෙක් ඌවා ගැන කතා කර කර ඉන්න එපා. ඒකෝට කවදාක කොට වෙන්න වෙන්නේ මෛත්‍රී බුදුහාමරවත් ඉවර වෙන්නේ නැහැ ඔය ප්‍රශ්නේ. අපිට වෙන්නේ මොකද්ද උදේ ඇඳ වෙනකන් මස් මාළු කන්න හොඳයි මස් මාළු කන්න නරකයි ඌව කතා කරගෙන ඉන්නවා. කවදාකවත් බුදුදහස දේශනා කරලා මගේ සම්පූර්ණ ධර්මයෙන් මම කියන්නේ මෙච්චරයි දුක කියන්නේ මේකයි දුකට හේතුව මේකයි ඕනෝද කර කතා කරපුවාම ඒක ඉවර කරන්න පුළුවන් වෙන්නේ මේ මාතෘක ඉවර කරන්න බෑ නිසා භාවනා කරන කට්ටිය දැනගෙන ඉන්න ඕනේ මේ වගේ මාතෘකාවක් ආපුවම ඩොච් කරා පැත්තකට දැම්ම ගියා රග ගේම් එක තමයි ළඟට අපිකට ඇන්න කික්කක් දුන්නා ගියා මොකද කවුරු ඇත කරුවත් බෝලේ පාස් කරන්නවත් පාස් කරන්න නෙපසට ඊට පිට වැඩි හොඳයි ගත්තා බුලට් එක වගේ ගියා. පුළුවන් නේ උඹ නැත්තම් මම. ඉතින් භාවනාවේදීත් ඉතරයි පාස් කරන්න වෙනවා නම් ඉස්සරහට පාස් කරොත් ගේමෙන් අවුට් වෙනවා. ඉතින් අපරාධනේ. ඉතින් ගත්ත බෝලේ ගත්ත හොඳටම හිර කරගත්තා. ඔළුව පාත් කරගත්තා. වල්ලුරක් අද වුණා වගේ යන්නේ එකයි තියෙන්නේ. ඉතින් වගේ විපස්සනාට ගියාට පස්සේ ඉස්සරහට පොඩි පොඩි දේවල් හැප්පුණාට මොස දෙයක්වත් බල බල ඉඳලා යන්නේ. ඒ වෙලාවට අත කැවිලා තියෙන්නේ පණ්ඩ බෝල්ට් එක වගේ වෙඩි උණ්ඩ වගේ අරගෙන යනවා. ඒ නිසා මස් මාළු කතාවල අරින් හිතාගන්න ඒව සාමාන්‍ය ආගම සම්බන්ධ මේ පවතින ආකල්ප සමාජික ප්‍රශ්න. ඒ පිළිබඳ වගකීමක් සදාචාරයට ඇති. සදාචාරය දින කට්ටිය කතා කරන නමුත් ඒ කතා කරන කට්ටිය කතා කරන ගිහාම සැරකම තියා බලනකොට සදාචාරයක් නැහැ. මනුෂ්‍යකගේ ගේහයක් මතියුණා මේක මේ මස්මාංශ ඇලු ගින්සි මුදා ගන්න ඕනේ කෙලෙසේ වටින පස්සේ අනුහාමගේ කිව්වද කියලා ගන්න පුනාගේ කියලා ගන්න. يعني ඒක ඕන දෙයක් කියනවා. යේසුස් වහන්සේටත් කියනවා අභිනායකතුමයි කිව්වත් කියලා කියලාත් කියලා කියනවා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝගේ වැඩේ වෙලා තියෙන්නේ මේ කෑම ගැන ඔය කතාව. මම ඒකවත් විසිතිලා නැහැ. ඉතින් එහා වැඩ තියෙන කට්ටිය කියනකොට බුදුරජාණන්ගේ පුත්‍ර මාංශ කාලේ හරි කමන්නේ. තමන්ගේම දරුවගේ මස කාලේ හරි කමන්නේ මේ සංසාරින් එකට වෙනවා. මාංශ උපමාවෙන් පෙන්ලා දීලා තියෙන්නේ තමන්ගේ දරුවගේ මාස කාල හරි කමන්න මේ භ්‍රමචරි ඉවර කරන මිසක් කොහොම තොරතුරා ඉන්න බෑ හැබැයි හැකියාව තියෙනවා නම් ඊටීමට අවස්ථාව අපිට ආරාධනා වශයෙන් තමන්ට ඕනේ මතයේ ගත්තට තමන්ට ඕනේ දේ පාවිච්චි කරන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි දරුවට කියනවනම් ශිෂ්‍යයාට කියනවනම් යාළුවාට කියනව ඔක්කට එපා මේකයි කියලා ඉතින් කෑමක් නෙමෙයි උතන සිද්ධ වෙන්නේ නිකන් වාදයක් විතරයි. ඒ නිසා ඒක දැන් අපේ සංඝයා වහන්සේලාට බයිනෝ හරියට මේ සංඝයාසලා මේ කුණුමස් මේ ළඟදී මම දැක්කා මේ මාළුවෙක් කතා කරන එකක් ඊමේලක් යවලා තියෙනවා. මේ මාළුවා කියලා තියෙන උඹට පේන්නේ නැති කීචරයක් මැරලා මං උපදිනවද කොට දැම්මට පස්සේ මේ මගේ මස කාලා මගේ මස දන් දීලා මේක වනදපු ස්වාමීන් වහන්සේට පිංසිදු වේවා කියන එක කුණු කට වෙනුවට මට ඩිංගිත්තක් පින් දීපල්ලකෝ කියලා තියෙනවා. මරාණ කන මට මේ දානෙ දීලා මේ ස්වාමීන් වහන්සේට පින් දෙනවා ස්වාමීන් වහන්සේ මේ මරපු එකාටයි මේ දානශීව එකාටයි પરම්පරාවටත් පින් දෙනවා. ඇයි හෙන්න ගහන්න දෙයියනේ මේ මැරෙන මට පොඩ්ඩක් පින් දීපුවා මොකද වෙන්නේ කියලා මාළුවේ <laughs> මේ තමයි ඉංග්‍රීසි මාළුවේ. නෑ නෑ සිංහල මාළුවේ. සිංහල මාළුවේ ඊමේල් එකක් කරනවා මේ දවස්වල කී සැරයක් මම කොට දැම්මට පස්සේ මෙරි මෙරි උපදින අතර මාළුවල් ගොඩාක් කල් යන්නේ මැරෙන්නේ. අනික් සත්තු වගේ නෙළුම්කක් අද වෙනවා. කියලා. ඉතින් ඒව හරීම ජනප්‍රියයි. නිකන් සාමාන්‍ය ඔය වෙසක් කාට වෙසක් කාඩ් වගේ නත්තල් කාට නත්තල් කාඩ් වගේ බිස්නස්. මොකද විපස්සනා කරන්න කෙනා දැනගන්න ඕනේ මේ වර නෙළුම් පතර කටිය වතුර වගේ ඌ එකකවත් අල්ලන්නේ නැතුව හැලෙන්න ඇරලා අපි වැඩක් කරනකොට භාවනාවේදී මේ කාය සංකාර වචී සංකාර මනෝ සංස්කාර කියන මේ සංස්කාර ධර්මයන් කාය ධම්ම බය ධම්ම විරාග ධම්ම හැලි හැලි යනවා තමයි මොන්නම මතයක්වත් මොන්නම දෘෂ්ටියක්වත් දැඩි කරලා ගත්තොත් ඒක අපිව දැඩි කරලා අල්ලනවා අපි ඒක දැඩි කරලා ඇල්ලුවොත් ඒක අපි විශ්ින් ආයෙ දැඩි කරලා අල්ලනවා. ඒ නිසා හැම දෙයක්ම හලීමේ කියාව බලනකොට අපි දසදාන වස්තුවේ හැලුවට අන්තිමට වෙනකොට අපි හලන්නේ අපේ රුචි රුචිකං අර්චිකං මනාප හලනවා. ඉතින් ඒ ගමනේ යනකොට ඒ කියන අභියෝගය එන්නේ විපස්සනා මට්ටමේදී විතරයි. ඉතින් විපස්සනා කරන කෙනා ඒ පැත්තට හානි කරගන්න අරගයි. වැඩි මත තියාගෙන වැඩි භාවමේ වුණොත් එහෙම කරගන්න බැරුව යනවා. ඉතින් කොහොම නමුත් මේ ගාතාවතාසු මේ ධම්ම මොකද්ද නිදාන කතාව සම්බන්ධයෙන් අදහස් වගේක් මම ඉදිරිපත් කරේ. ඉතින් මෙල්බන් පැත්තටත් මේ පැත්තටත් මම ආරාධනා කරනවා මොනවා හරි වෙන කිව යුතු කළ යුතු යමක් තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් අවස්ථාව හැටියට ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියන්නේ. සක්මුද සම්බන්ධ ඒ වගේ ප්‍රශ්නයක් අපම් පැති පැතිකඩ දෙක තුනක් බලන්න පුළුවන් එකක් තමයි වැල්ලද අනුපැදුරද මැදව පොළොවද කියන එක ඒ තුන බැලුවොත් එimhe වඩාම හොඳ වැල්ල. ඊගාවට ලනුපැදුර හොඳයි නැත්නම් තමයි ඒ සිමෙන්ට් පොළොව වගේ මැදපු දෙයක් કૃතිම දෙයක් ඇඟට කවදාවත් සනීප දෙන්නේ දෙක තමයි කාලානුරූපව ගැරුවොත් එimhe සක්මන් වෙලාවේ කොයි තැන කෙරුවක ප්‍රශ්න නැහැ භාවනා කරන වෙලාවේ භාවනා කරනවා නම් දෙගොල්ල එහෙම විනයක් තියෙනවා නම් සක්මන් කරන වෙලාවේ සක්මන් ගන්න බාධාවක් නැහැ. නමුත් ඒ වුණත් යම් කෙනෙක් දිග වේලාවක් භාවනා කරනවා නම් වාඩි වෙලා බුදුන්තරන් අපි යට ඒ අවස්ථාව දෙන්න අවස්ථාව දෙන්න ඕන. ඉතින් ඒ කාරණා දෙක තුන්වෙනි එක තමයි වැල්ල හොඳ වුණාට වැස්ස තියෙන වෙලාවේදී අපිට කාලගුණයේ මෙහි මාස 8ක් බලපෑමක් තියෙනවා. ඒක නිසා යට තට්ටුවක් හදලා දීලා තියෙනවා සනික්‍රම සක්මන සඳහා. මම දන්නේ ඒක ඇත්තට සක්මන් දෙදෙනවද කියලා. ඒ කරලා තියෙන්නේ මොකද මේ පිට සක්මන කරගන්න බැරි කම නිසා. නමුත් පුළුවන් නම් හොඳට පායලා තියෙන වෙලාවෙ නම් අර වැල්ලේ තියෙන මේ පපඩම පිපිරෙන වගේ ගතිය සාධිය තිබ්බාම හැම වෙලාවෙම හැඩේ වෙනස් කරලා දෙනවා. එතකොට යටිපතුල පුදුම විදිහට සම්භාහණය කරන මැෂින් එකක් හදාන්න බැරි තරමට දැන්. කිසිම මැෂින් එකක් හදාන්න බෑ මේ විදිහට මේ ඔක්කොම අංශු පෙරලි පෙරලි පෙරලි යනකොට 아무තු ෂොක්ස් වගේක් වෙනවා. ඒ වගේම ලේ වකේටත් වැලිපිරෙනවා. ලේ වකේට සියුම් කිචි කැවීමක් කරනවා. ඇඟිලි වලත් පිටර වලට විතර නෙවෙයි ඇඟිලි ඇතුළටත් ඇඟිල්ලයි අර කොට්ටේ අතරමැදට පවා පොඩි කිචි කැවීමක් දෙනවා. වැල්ල හොඳට මේ එරා බහින ගතිය තියෙනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් අපේ අතින් වෙන්නේ නැති දෙයක්. ඒක නිසා අපේ ඇඟේ රුධිර ධාවනය සහ ස්නායු පද්ධතියේ මේ මෙතනේ සංවේදී ස්ථාන ටික තියෙන්නේ. ඒව ඇති වෙන්න මසාජ් වෙන්නේ. දැන් අපි හොඳට දර කොටයක් බලනවා නම් එහෙම නැත්නම් මොනවාරි හෙල්ලෙන ভাইබ්‍රේට් වෙන දෙයක් කරනවා මේවා සේරම කම්පණ වෙනවා. නමුත් මේ ভাইබ්‍රේෂන් එක කවදාත් ඒකාකාරී වෙන්න දෙන්නේ නැහැ. ඒකාකාරී වෙච්ච ගමන් ඇඟ ඒකට ඇබ්බැහියකට යනවා. විවිධාකාර වෙන්න ඕනේ. විවිධත්වයේ තුල තමයි අපි අලුත් වීමක් ඇති වෙන්නේ. එකම විදිහට ගියාම අසම්බර භාව සහ ඒක පැත්තකට යන ගතියක් තියෙනවා. දිගට යනවා නම් වෙනස් වෙ වෙනස් වෙ යන්නේ එකක් ලෝක කියන්නේ එහෙම එකක්. ආහනේ ඒකට හම්බ වෙනවා වැල්ලේසක්. ඊ ගාවට මේ වැල්ලයි සිමෙන්ති පොළවේ අතරමැද තමයි ලණුපැදුරු කතාව දාලා තියෙන්නේ. ඊළඟට යන දෙකොල්ල කට්ටිය කරලා ලණුපැදුරු පූජා කරා මම ඒගොල්ලන්ට එදා විශේෂයෙන් මතක් කරලා දුන්නේ මේ සක්මන් භාවනා තියෙනවා. මම මේගොල්ලෝ එච්චර භාවනාවට පෙළඹිච්ච අය නෙවෙයි. නමුත් කොහොම හරි ආනිසංසය දැනගෙන ලණපෙදුරු පාවිච්චි කරා. ඉතින් මේ කඳුකොඩ ඒ භාවනා මධ්‍යස්ථාන ඒකට ප්‍රධාන ගර කියලා නම දාලා තිබුණේ. ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ මේ බණක් කියන්න හරි ෆොටෝ ගන්න හරි කතා කරන මොනම දෙයකටවත් එන්න එපා භාවනා ශාලාව. සක්මණටත් එන්න එපයි කියනවා වගේ තමයි කියලා තියෙන්නේ. නමුත් දෙපැත්ත සක්මන් දෙකක් හදලා දීලා තිනවා. යට සත්‍ය තියෙනවා වගේ ඉරි ගහලා අනුපැතුරු දාලා නැහැ. නිකන් සාමාන්‍ය පොළවේ. ඊට පල්ලෙහා දාලා තිනවත් කෙලිම අඟල් තුන් කාලේ බොරළු. මෙටල් ගල්. මෙටල් ගල් වලින් සක්මන් කරන්න පුළුවන්. ඊවයිදී එක එක එක එක මට්ටම් සයනතර සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් එහෙදී මෙල්බන් එක කට්ටිය භාවනා කරන වෙලාවේදී අපි ගොඩාක් මේ සක්මන් භාවනා ආනිසංශ කිව්වා. ආනිසංශ කිව්වට වැල්ලක් තිබුණේ නැහැ. පරීක්ෂා කරලා බලන්න වැල්ලක් තිබුණේ නැහැ. එක තැනයි කියුනේ බෝධිමාර්ගය විතරයි. බොමලුවේ තියෙනවා පොඩි අපේ තියෙන බොමලුව විතරයි බොමලුව තියෙනවා බෝගායට වල තියෙන ආකාරයක් නැහැ. ඒකේ සක්මන් කරලා ඒත් කවුද වාර්තා කරා ස්වාමීන් වහන්සේ වහන්සේ කියපු බණ හොඳට වැටුනේ බොමලුවේ සක්මන් කරනවා. බොමලුවේ වැල්ලේදී ලෝ තෙරුවන් සරණයි. බොමලුවේ සක්මනේදී ඔව් ලයින් එක කටුණා නේද? මේ අපි මේ සාකච්ඡා කරගෙන ඉන්නේ සක්මන් භාවනාව පිළිබඳව මේ වැල්ලේ සක්මන් කරනවාද අලුත් භාවනා ශාලාවේ අපි වැල්ලේ සක්මන් කරන එකද දෙපැත්ත ලනුපතේ සක්මන් කරන එකද සිමෙන්ති පොළවේ සක්මන් කරන එකද කියන එක තමයි ප්‍රශ්නෙට මතුනේ. ඉතින් සාකච්ඡා කරේ හිටිය හොඳම දේ තමයි වැල්ලේ. නමුත් අර නිසන් වගේ තැනක නිතර වර්ෂාව නිසා සමහර පිටක ශාලාවේ කරන්න සිද්ධ වෙනවා. ඒකෙදී වඩා හොඳ ඉඩ ප්‍රමාණය අඩු වුණාට අවස්ථාව අඩු වුණාට ලනුපැදුර ඊට අමතරව මැදපු පොළවෙත් පුළුවන් මේ තුනේදී පොළොට කකුලට අවස්ථා තුනක් ලබා දෙන්න පුළුවන්. අනිත් එක සක්මන සහ පරියංක දෙක පටලවනවා ගැනීම සඳහා කාලසටහන හැටියට සක්මන් වෙලා සක්මන් කරලා පරියංක වෙලා පරියංක කරනවා නම් සක්මන් වෙලාවේ එච්චරම ලොකු හානියක් වෙන්නේ නැහැ. ඒකත් බලන්න ඕනේ. අනිත් එක මේ වර්ෂා වෙලාවල් වල කරගන්න බැරි තත්ත්වේ. ඒ නිසා ඒකෙදී මේ අවස්ථා කියන්නේ විවිධාංග අවස්ථාවල් ලැබෙන එක ලොකු පෙරපිනක් කියලා හිතා ගන්න ඕන. නමුත් ඒක හොඳම දේ වාසිදායක දේ පාවිච්චි කරන එක මේ වගේ දේවල් දැනගන්න පුළුවන් නමුත් කර බලන්න. කරලා බැලුවට පස්සේ තමයි Tamanට තේරෙන්නේ කොයි එකද වඩාම කාර්යක්ෂම පාවිච්චි කරන්න පුළුවන්. දැන් නම් බලලා මතකද තියෙන්නේ මම කියන්නේ මම හදන කාලේ උදේ කියලා මම හදන්නේ නැති කියලා මම සත්‍යකේතර කියලා දිගට උදේ ජීවිත කර්ම කරගෙන ඒක ඔකේ කියලා දුන්නේ. ඉතින් මේක කියන්නේ ඒ නිසා කියන්න මට තේරෙන්නේ ඒ වෙලාවේ. ඉතින් මේක කියන්නේ අර අරමුණට අගෙන්ගේ වගේ පස්සේ අරමුණට බහින ගතිය ටික ටික ටික අගේලා නිකන් අන්තිම නිකන් මඩ ගන්න මට්ටම දානවා. ඊට පස්සේ මට භාවනාව ඇත්තම මේ සම්බන්ධව මට එන්නේ මට පාවුණා. ඊළඟට තමයි එන්නේ මම නිකන් ඕනෑවට පාවන වගේ කොහොම හරි වැල්ලේ යන්න යන දෙසට තුනේ යනකොට මට දැනුණා මේක දැනනවා සම්මත වෙනම වෙනවා ඒ වේගයක් ඒක නිදීම වරක් ඇත්තටම මේ මේ උත්තර වටනවා කිය. ගෙදරි සම්මත ගැනීම ගෙදරි විසිලා ඇමරිකාවට ආවේ ඇන්නේ නෑනේ නෑදී අරම කිව්වා. ඉතින් ඒක දකම් කරන්නේ නේද? රජාදී ලක්ෂණ වලට අර ආපහු නෝරෙන්ක බිලනින් වටේ ඉතින් කොහොම හරි ඉතින් තමයි ඒකෙන් අර ගිහිදී කටිනවා හරකාටියක් අර ඉන්ද්‍රියයන් අපි හිතන ඉඳ නැහැ කියලා. මම කියෝ හිතාගෙන ඉන්නේ ඉඳ නැහැ. ඉතින් හරකාටියක් ඉඳ නැහැ කියලා. ඊට පස්සේ මම ඇතුලේ බවන දැන් මේ මේසිකෙන් පස්සේ මම ඇතුලේ බවන කියලා තිබා වුණා. දුන්සකම කියලා දැන් ඉපාවන් තිබුණා නේ. දෙන්නේ රස පඩයන් කියන්නේ මම සක්මන් කරනකොට පාන්දර දුන්න දෙන්නේ. පාන්දර දුන්න ඉතින් ඉඳලා කියන ගහනවා හරි ඒක තිබුණාම සක්මන් කරලා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක මොකද දිග සක්මන් කියනවා. ඒක වැඩි අය මේ කම්මැලි අවශ්‍යතාවය නිසා ඒක හොයාගන්න. මේ වගේ කියන සක්මන්. ඒ කියන්නේ ඇත්තටම මේ වැඩේ දිගේ කරගෙන යනකොට ඕනෙම ඕනෙම තැනක ඕනෙම වැඩක් දිගට කරගෙන යනකොට ඒකේ තියෙන ඊට පාසුකම් තේරෙන්න පටන් අර ගන්නවා. නැත්නම් අපි අර සීමිත දැනුමකින් සීමිත උපකරණ තොගකින් වැඩ පටන් අරගන්නේ. බොහෝ කල් ගියාට පස්සේ අර ජීවිතයට වෙච්ච වැඩේ තමයි. ඉස්සලා බෙහෙත් පැල මොනවද කියලා තෝරන්න ඕනේ. අන්තිම හොයන්න නම් බෙහෙත් නොවන පැලයක් කොහෙද තියෙන්නේ? බෙහෙත් නොවන පැලයක් කොහොක්වත් නැහැ. දැන් බලපුවාම හරියට දන්නවනම් ඔය සක්මනක් පරියන්ක කියලා දෙකට කඩන්න ඕනක මොකුත් නෑ හරියට වෙලාවට මේකයි කරන්න ඕන කියලා ඒක එන්න පටන් ගන්නවා ආධුනිකයට තමයි අපිට ඉස්සල්ලාම මේ යොමුමක් පෙන්වන්න ඕනේ මෙන්න මේ මෙහෙම කරන්න කියලා කරන කරන යනකොට තේරෙනවා ඉරියව් හතර එතන සක්මන පරියන්ක වගේ කියන ඉරියව් හතර සමත විදර්ශනා පිම්බි මැකිලි මානපාන සේරම සම මට්ටමට යනවා සම්මස්න ඥානෙ පැනපු ගමන්. සම්මස්න ඥානෙ පල්ලෙහා තමයි ඔය නං වණං ඔක්කොම ටික තියෙන්නේ. භාවනා එහාට නැගපු ගමන් ඒ කියන්නේ මේ මේ හාල්ලට දිය වෙලා කැඳ වුණාට පස්සේ ඉතින් එච්චර තමයි. කැඳ වෙනකන් ඉතින් මේ හාල්ලට මෙහෙමයි තැම්බිච්චි වෙයි නැති වෙයි අනම්මනම් ගොඩක් තියෙනවා. ඔය සම්මස්න ඥානෙ තමයි ඉස්ලාම කලාප වශයෙන් නැත්නම් මේ සංකීපිට්ඨ වවත්තානේ පඤ්ඤා කියලා කියන්නේ ඔගේ රිත්ත වශයෙන් යරන සමවස්ථානය කරන්න දාන්න. ඊට පස්සේ යෝග තව තවත් කැඩි කැඩි කැඩි කැඩි අනේක තමයි තියෙන්නේ. ඉන් මේ පිට තමයි ඉරියව් හතර සමත විදර්ශනා පිම්බීම කිරීම ආනාපානේ වම්ම දකුණ ඔසෝන යවනවා තබන ඔසෝන යවනවා තබන. ඔය සේරම ඉන්නේ අර තාම මේ ටික පෙළ ගැහිලා නැති වෙලාවේ තමයි. පෙළ ගැහුණාට පස්සේ ඒක ගන්නව ගැම්මක් ආය මොකද වලගොඩලි මට්ටම් කරගෙන අරගෙන යන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ ජෝන කළ දෙන අතුරු බාධා පොඩ්ඩක් අයින් කරලා යන පාර අරන් දෙන එක විතරයි. ඒක නිකන් මේ මේ ඉඳලා හයි ලෙවල් රෝඩ් එකට දාන වෙලාව වගේ මේ කැඩිච්ච පාරවල් දිගින් දාගෙන යන වෙලාවදී ස්පීඩ් කරන්න යන්න නරකයි. ස්පීඩ් කිරුවොත් ඔක්කොම ෂොක් අබ්සෝබර් වෙනවා, සම්පේක වදිනවා নানা ආකාරයෙන්. මේ පාරවල් ටිකෙන් ගන්න ඕනේ. අරගත්තොත් හයි ලෙවල් එක දැම්මම පස්සේ නම් මේ පිටරණ ගැන ෆ්‍රීවි එකට දැම්මම පස්සේ ලයිට් සිග්නල් මොනවත් නැහැ. ඊට පස්සේ කියලා පාගන එකයි තියෙන ඒකේ ලීලා දෙන අඩුම ස්පීඩ් එක 60යි. ඊට වඩා අඩු කරන්න බෑ ඊට පස්සේ. ඊට පස්සේ අඩු කරලා තේම කචයි. වැඩිම 90ක් විතර තියෙනවා. හැම තැනකම අඩුම ස්පීඩ් එක පෙන්වනවා. හයියර් ගියර් ගාව ඊට වැඩිය මේකට ආවට පස්සේ චලිචුරු බෑ. ඊට පස්සේ අනේකයි තියෙන්නේ. ඒ වගේ අර මුල් මෙතනින් පල්ලෙහාට යන වෙලාවේදී ඒ ස්පීඩ් දාන්න බෑ. මෙතනින් දාන්න කියලා කට්ටියක් අදින් පෙරළුණා ලොරිය. ස්පීඩ් කරන්න ගිහිල්ලා දෙන්නේ කෙතනම මැරුණා. විසි ගානකට තුවාලයි. මොකද කපන්න තිබුණේ කිරිදැල මේ කණුගල යන්න කැපුණේ ලොරිය අනිත් පැත්තට. එතන වැටෙනවා ඉස්සරහට කට්ටිය යට වුණා දෙන්නේ මලා. මෙහෙදි ස්පීඩ් කරන්න බෑ. මිනිහට බ්‍රේක් ගන්න නැතුව ගිහින්. අර පල්ලේ බයින වෙලාවේ. කෙලින් කියනනම් 12ට යන්නේ. ඔන්න ඔය වගේ වැඩ. ඒ වයිදී බොහෝ මේ මීට ෆස්ට් එකේම යනවා. ඔක්කොම යන පාට දාගෙන ටිකක් පාට ගියාට පස්සේ කොන ටිකක් ස්පීඩ් කරදෑ. හයි ලෙවල් එකට ගියාට පස්සේ තමයි ඔන්න අපි ෆුල් ස්පීඩ් යන්නේ. ඒතෙන්දි කියන කතාව ආධුනිකයට වැඩ නැහැ. ආධුනිකයට කියලා දෙන්න ඕනේ මේව අතපය කඩා ගන්න නැතුව නිකන් වාහනයට පුරුදු වෙන හැටි. පාර යන මිනිස්සුන්ට බය වෙන්නේ නැති හැටි. ක්ලච් එක බ්‍රේක් එක තේරුම් ගන්න හැටි ඕක පුරුදුලා පුරුදුලා ගියාට පස්සේ පුදුම වේගයකට එනවා. සර්වඥාන්සේගේ වචනෙන් කියනවනම් උන්වහන්සේ අදහන් කරන්නේ සෝවන් වුණාට පස්සේ මට මම ගණන් ගන්නෑ කියන්නේ. සෝවන් වෙනකම් මට වගකීමක් තියෙනවා මේ මනුස්සයාට පාර පෙන්ලා දෙන්න. නමුත් මේ මහසීසාරුගේ මහසීසාරුගේ ලේඛන වල නැති වුණාට කියනවා සාමාන්‍යයෙන් බලවත් උදප්පේ ඥානය ආවට පස්සේ යාට තනියම භාවනාවක් කරගෙන යන්න ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ වගේම කාට හරි සාමාන්‍ය අත්උදව්වක් දෙන්න පුළුවන් ශක්තියක් තියෙනවා කියලා. හොඳට බලනකොට පේනවා සම්මසන ඥාන අවස්ථාවේදී තියරිකලි තවත් බස්සනවා නම් සම්මසන ඥාන අවස්ථාවේදී ආව පරමාර්ථ ධර්ම මේව ධර්ම අතර පොඩි වෙනස තේරුම් ගන්නවා. පරමාර්ථ ධර්ම වලට එනකන් තමයි ඔය නම් වණන් මෙනෙහි කිරෙලි ක්‍රම සක්මන් ඔක්කොම ජයවල් තියෙන්නේ. ඔක්කොම හැඳි ගියා උනාට පස්සේ පුත්තලට දැම්මට පස්සේ කොයි පළතුරේ රසත් කොයි පළතුරෙත් තියෙනවා. ඉතින් එතෙන් යනකම් හැමදාම ආධුනිකෙක් වගේ. ඒ ගැම්ම ගන්නකයි යන්නවා. ඉතින් ඒක සක්මනේ තියෙනවා පරියන්කෙත් තියෙනවා. ගුවන්කේ ලිව්වද? දැන් තේමනද? ඒක තමයි ගන්නට එක දවසක් අහුණා. ඉතින් එක දවසක් තමයි ගන්නත් ඒකේ යනවා තමයි උනට ගමන පහනවා. හැමදාම පටන් ගන්නකොට ආධුනිකයෙක් විදිහට පටන් ගන්න. අද තමයි පටන් ගත්තේ කියන්නේ. කවදාකවත් එපා. ඊයේ හරි ගියා මම දැන් භාවනා කරන කෙනෙක්. මට දැන් මේක හරියව මොකක්වත් නැහැ. අපි හැමදාම අලුතින්ම පටන් ගන්නවා. අලුතෙන් පටන් ගන්න මුල් ටික මම සාමාන්‍ය උපමාවට දෙන්නේ කොච්චර පරණ දක්ෂ කොන්ත්‍රාත් බාස් කෙනෙක් වුණත් ගියක් හදන්න පටන් ගන්නකොට මිනිහ හැමදාම මල් පලක් පත්තු කරලා පහනක් පත්තු කරලා නූල් ගහලා පටන් අරගන්නවා. කොච්චර ගෙවල් දක්ෂකම තිබුණත් අලුත් ගෙට යනකොට මිනිහ නැකතර පටන් ගන්නවා. නෑ නූල් ගහලා හරි ගැසලා කරගන්න ගෙපොල කපලා ඉවර කරලා එතන ඉවරයි. ඉතින් ඒක මම ගර්ල් ඩන්බාස් කෙනෙක් මට ඌව ඕනේ නැහැ කියලා කියන්නේ නෑ. විද්‍යාඥයෙක් වුණත් විද්‍යානුකූලව වැඩ කරන කෙනෙක් වුණත් භාෂා කතා කරලා කියන ඔය වෙලාවට වෙනකට බලලා හරි කසා ගන්න. ඒ නිසා හැමදාම ආධුනික හිත. නමුත් මතක තියාගන්න ඕනේ Taman ගියේ පාර දන්නවනම් කැලේ නිතර ගියේ පාරක් කාලයක් නුගේ හිටපුවාම කස වෙනවා. ඔය ඉස්ලාම් දාස කපන අතරේ අමාරුයි. දැන් වෙයිලා තියෙන පොඩි පොඩි ගස් ටික තමයි ඒක සූද්ධ කරගත්තාම යන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒත් අපි යන්න ඕනේ අමුතුවෙන් කැලේක පාන යන සාහිත්‍යලා ඇස් කරගෙන යනවා. ඉතින් ආයුධ ටික ගන්න ලැහැත් කියලා ගියාම වනවනවනෝ යන්න පුළුවන්. අලුතෙන්ම කපන වෙලාවේ වෙනස්. දැන් අපේ භාවනා මධ්‍යස්ථාන වල ගොඩාක් කරන්නේ හැමදාම ආධුනිකයට විතරයි උපදෙස් දෙන්නේ. ඒක සැර වැඩි කියලා කියනවා. ඉතින් යම් කිසි විලාකට ටිකක් දුර කෙනෙකුට ඇතුළට ගැඹුරට අරගෙන ගමන් කියනවා ඒ කොහොමද ඔය ගැඹුරු බණ තේරුම් අරගන්නේ කියලා කියනවා. නමුත් මම ඒක දැනගත්ත ඒක තනි කර බොරු හොඳටම ගැඹුරට කිව්වට පස්සේ බර ගන්න සතුටු වෙනවා. මුගදෙනෙක් මේ හැමදාම අර මුල් ටික කියවලා කියවලා කියවලා මේ එපා වෙලා ඉන්නේ. එමුනේ ඒගොල්ලන්ට කියන්න ඕනේ පුළුවන් නම් කපන් බැරනම් කපන් මෙච්චරයි ඕන කියලා දෙන්න. බනෝට ඒක එච්චර කැමරක් නැහැ. ඒකට ගියාට පස්සේ පුළුවන් එක නැහැ කියනවා බැරි එක කරා. ඉතින් බැරි එකකට වැඩිය මේක මයි ළඟ තියෙන නිකන් අමුතුර ගතියක්. කවුරුහරි චරිතුකා පිටිපස්සේ එනවනේ මම පටංගන යනවා යන්නේ. ඔබට පුළුවන් නම් වරෙන් බැරණ ඉරෙන්න. අර මනුස්සයාටයි මුළු පද්ධතියටම මුළු පද්ධතියම අරයාගේ ස්පීඩ් එකට යනවා. රාජින්ස් කතා කරලා කිව්වා සෙනඟක් එක්ක යනකොට වේගය තියෙන කරන්න බැරි එකක්. ඌ කුයි වෙලාවෙත් අඬනවා පොඩ්ඩක් නතර වෙලා යන්න කියලා. උඩ කවදාකවත් ඉක්මනට යන්න බෑ. ඉක්මනට යන එකට හිමීට යන්න පුළුවන්. ඉතින් ඒ නිසාම දාම අපේ කට්ටියක් එක්ක යන්න ගියාම ආ යන් කියාගෙන අර වේග අඩුම එක තමයි තීන්දු කරන්නේ. උඹ කියන්නේ ඕනේ මේ උඹ නෙමෙයි තීන්දුව කරන්න ඕනේ වැඩි වෙන යටත් තාංශක් දෙන්න ඕනේ පුළුවන් නම් වරෙන් නැත්නම් පණ. ඉතින් ඒකට පේනවා නිකන් ඒක ටිකක් අසාධාරණයි බැරි එක බැරි කරන්න හදනවා කියලා. නේ නැත්නම් නැගිටින්නේ නැහැ. නැත්නම් නැගිටින්නේ නැහැ. ඇද ගන්නත් බෑ. උඹට පුළුවන් නම් වරෙන්. ඔය බැල්ලියෝ බලන්න කිරි දෙන්න ගියා පස්සේ පොඩි එකක් බොර බැඩි එකකට කිරි ඉතලා දෙන්න යන්නේ නැහැ. අර මහ එකෙක් ඉන්නව කොහොමවත් බලු රැළක පොඩි පැටවුන්ගේ ඌ අනිත් ඔක්කොම තල්ලු කරන බැල්ලේ හොඳට ලෙව කනවා අර හොඳට පුළුවන් එක. ඌට හොඳට කිරි දෙනවා. බැරි එක මැරට යනවා. ජෙනරසිටි එකේ බලන හතර තාලයකට බැන්න මරනවා. අස අශ්‍යා නඩතු කරන ක්‍රමේ තමයි. එහෙම නැතු අපේ පද්ධතිය හැදිලා තියෙන්නේ මේ ශිෂ්‍ය වැඩි කරන්න ඕන කම නිසා අර බැරි එකට උපස්ථාන ඌලියම් කර කර කර කර ඉන්නවා. අර පුළුවන් කට්ටිය තෙපර බානවා. අනේ අපි හැමදාම අයන්නේ ඉන්නේ. එහෙම නෙවෙයි. බුදුජානනාංශගේ දේශනේ ආනුපුබ්බි දේශනාව හොඳටම දක්ෂ බණක් කියන. මැදහත් බණක් කියන. අර බැරිමක නඩත් කියන. හැමදාම මේ කියන්නේ. දැන් අපේ අපේ බුද්ධ ආගමේ මම දකින ප්‍රධාන දුර්ලභම තමයි හැමදාම කර්මේශා කර්මඵලය පුනරුත්පත්තිය විතරයි කතා කරන්නේ. ඌව කතා කරන්න දෙයක් නැහැ නේ අපි උපත්තියම දන්න දේවල්. උපත්තිය අපි දන්නවා කර්මයක් තියෙන නැත්නම් කොහොමද බුද්ධ ආගමට එන්නේ? හේතුඵල වාදයක් තියෙනවා පුනරුත්පත්ති. ඌකට සම්මන්ත්‍රණයට යන්න ඕනද අපි? සම්මන්ත්‍රණ ඕන කට්ටියක් ඉන්නවා. ඒ බුද්ධඝම කර්මේ දන්නේ නැති කට්ටිය. ඒක මෙහි ඇවිල්ලා සම්මන්ත්‍රණ තියන්න ඕන ගමන්නේ අපි දැනගන්න එක දන්නේ කඩ මොකද කරන්නේ. දන්නේ කා කරන්න ඕනේ ජීව සමාධි ප්‍රඥා පුරන්න ඕනේ. ඉතින් ඒකට කර්මේ දා කර්මඵලයක් ඕනේ. ඒක නිකන් පාදම වාගේ. ඒ නිසා භාවනාදී තමයි මුළු පද්ධතියම පොලිෂ් වෙන්න ඕනේ හැමදාම. ආයන්න ආයන්න ආයන්න ආයන්න. එතකොට අපිට පුළුවන් වෙනවා ඉක්මනට අද දවසේ කළ යුතු කාරණාවට යන්න. නැත්නම් හැමදාම සතර මස්තාන තමයි. නැතු අරක භාවනා කරනවා ඒක නැගිටලා යනවා. කවදාක භාවනාවට එන්නේ නැහැ. කියන්නේ මුළු පද්ධතියම යනවා කියනවා එක්කෙනෙකුටත් එහෙමයි. පද්ධතියක් හසුරනකොටත් පුළුවන් තරම් බලන්න ඕනේ දක්ෂ ශිෂ්‍යයාටත් යම් කිසි දෙයක් අලුතෙන් ලැබෙන්න ඕනේ. නොදන්නේ කරත් යන්න ඕනේ උඹට මේ පද්ධතියට එන්න කොහොම චරිචුරු බෑ. ඉම්මද්දයක් පැනපම් බෙල්ල කැඩේ කරන්න දෙයක් නැහැ. පුළුවන් නම් පැනපම් බැරනම් හැලියක්. හැලුණයි කියලා කනගාටු වෙන්නත් එපා. ඊකට වෙන මොන පන්තියක් තියලා හැන්ඩිකැප් කට්ටියට උගන්නත් ඇගේ පස්සේ. ඒක පද්ධතිය අරගෙන යනකොට යන්න ඕනේ කාටත් වගේ නිකන් පෝෂණය වෙන ක්‍රමයක්. මේ කොහොම හරි කමන්නේ අද මේ පැත්තේ කතා කරන වැඩි මෙල්බන් පැත්තට කියන්න කරන්න දේවල් තියෙනවා දන්නේ නැහැ චිත්‍ර. නන්දස දැනටනම් මේ ඉතිහාස ප්‍රශ්න. එහෙනම් බොහොම හොඳයි. අවසරයෙන් සංසාරයේදී හැම බලයෙන් පරියන්කයකට හරි එන්න සක්මන් හරි යන්න පුළුවන් නම් ඒක අල්ලලා බදලා කියලා තේනවා කියලා මේ මේ විශේෂ සංකල්ප මට තේරලා තිබුණා. ඒක කොහොමද දවස පුරාම පවත්තරන්න කියන එක මට ප්‍රශ්නයක්. ඔව් මේකෙදිත් කියනවා මේ ශද්ධාව මුග දෙයකටම මූලික Java මූලික පෙට්‍රල් වෙනවා මූලික ඉන්ධනය වෙනවා මේක ව්‍යවස්ථාවේදී කියනවා සද්දෝ මහානාම ආරාධකෝ හෝති නො අසද්දෝ කියලා. ආරාධනා පූර්වකයි කියලා කියන්නේ කවුරුහරි කියන දේක් පිළිගන්න ලෑස්ති ගතිය. අභියෝගයක් බාර ගන්න ගතිය වෙනවා ආරාධනා පූර්වකයි. නැත්තම් ඔය තටු පුරවගෙන පැත්ත කරලා යනවා මැරෙන්න මැරියන් හැදෙන්න හැදියන් කිසියම් දෙයකට ඉදිරිපත් වෙන ගතියක් නැහැ. සද්ධාව තමයි ඒ නිසා සද්ධා බීජං සද්ධා ධන සද්ධා විත්තං කියලා බුදුසෙන් සඳහන් කරන්නේ. සද්දීද විත්තං පුරුෂස්ස සෙට්ටා. මේ ලෝකේ manussත් එලව මිනිසයාට හම්බෙන වටිනාම වස්තුව සද්ධා. සද්ධාව නැති මිනිසයා අතපය නැති මිනිහෙක් වාගේ යමක් මිලදී ගන්න වස්තුවක් නැති කෙනෙක් වාගේ කෙතක් වපුරලා ඔක්කොම කෙරුවට විතර විනති මිනිහෙක් වගේ. නිසා සද්දා වීජං සද්දා වත්ත විත්තං ධනං සද්දා කෙත්තං සද්දා හත්තං. ඉතින් මේ අපිට දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපිට එහෙම නැති සද්දාවක් නෙවෙයි. මේ සද්දාව සමාකාරව පවත්තන කියන එක. ඒක බෑ කියලා හිතාගන්න. මුදම දෙයක්වත් මේ ලෝකේ සමාකාරව පවතින්නේ නැහැ. අනිත්‍යයි. ඒ නිසා සද්දාව නැති වෙච්ච වෙලාවෙත් ඔන්න සද්දාව නැති වෙනකොට තාලේ මේකයි කියලා හොඳට බලන්න හිටියොත් ඒතර තමයි තේනවා මිනිස්සු ඇයි මේ පිස්සු කෙලියි කියලා. දැන් ඇතුණට පස්සේ ඔය ඔය කියන ඔය නම්බුකාරකම් ඔය කියන සදාචාරාත්මක වගේ මොකක්වත් නැහැ. සම්පූර්ණ මේ ගොම කුරුමිනිය ගොම්බෙට්ටක් දකපුවාම වගේ බල්ලෙක් උබෙට්ටක් දකපුවාම වගේ ඉතින් ඒකද කියනවා. නිසා කියලා තිනවා හැම වෙලාවෙම සද්දා විශ්මතු වෙන තැනක ඉන්නවනම් එච්චර පොහසතෙක් ලෝකෙම නැහැ කියලා. ඒ නිසා අපි ලොකු තාන චින්න කාලේ කිව්වේ මට වැඩ කරන පිරිසක් එක්ක ඉන්න හම්බුනත් ඇති කියලා. ඉදිරියම සද්දාමේ වැඩ කරන මිනිස්සු ගාවට ගියාම සමහරලාට පල්ලෙහාට ගියාම මිනිස්සු මේ අර සංඝ ගුණ ගායනා කරනවා. ඒකෝට සමහරට අපිට සද්ධාමතු මේ මිනිස්සු මහන්සි වෙලා කුඹුරු වැඩ කරලා ඔක්කොම මුදුනෙන් බත් ටික අරගෙන උයාගෙන ඇවිල්ලා සංඝයා දකින්නකොට වැඳ වැඳ අර මොනවද මත මතක නැහැ ඒ සංඝ ගුණ ගාථා සජ්ජායනා කරනවා වන්දි වට්ටියෝ සජ්ජුරුවන්ට ස්තුති කරනවා වගේ. ඒක හිතනවා මේ මිනිස්සු බලන්න කොච්චර සැපකද ඉන්නේ කියලා. ඒක අහගෙන ඉන්න කට්ටියටත් හම්බ වෙනවා. ඒක නිසා අපි අර මම කලින් කිව්ව වචනයක් කැමති ගැඹුරින් මතක් කරගන්න අපිට කොච්චර වැඩවල දක්ෂ වුණත් අපි හැකි වුණත් සද්ධාව බලාපොරොත්තු වෙන කෙනෙක්ගේ සද්ධාව පිපෙන තාලේ අපි ආදර්ශයට ගන්නවා. අපි දක්ෂයි වැඩේට මම නිලුම්පතේ වතුර වගේ මට රාගෙ ඉන්නේ නැහැ. නමුත් ශ්‍රද්ධාවන්ත කෙනෙක් දැක්කොත් මම රාග නිශ්චිත තැනක ඉන්නවා. එයාගේ හිත පිළිහිනවා. මේ වහඬුක මේ ස්වාමීන් වහන්සේලා අපිට දෙන ආදර්ශය මොකක්ද කියලා. ඒ ස්වාමීන් වහන්සේ යන්නේ බය නැතුව. නමුත් අර සද්ධාන්ත මනුෂයා ගැන සලකලා ඉතින් සාහනිසිතයට නොගිහින් නිකන් ඉන්නවා. අනිසා ලොකු සාංශ කිව්වේ උඹ දිනු පරිසර වැඩක් නැහැ. මිදු කරන ආදර්ශය මොකක්ද? ඒ ආදර්ශය කියන එක අදහස්ම කරන්නේ මොකද්ද? සද්ධා නැති කෙනා සද්ධා ඇති වෙන්නේ කොහොමද? සද්ධා තියෙන කෙනා වැඩි වෙන්නේ කොහොමද? ආන්නේ චරිතයක් රඟපාන්නේ. ඇත්තට ඒක රඟපෑමක් තමයි. නමුත් ඒ රඟපාන්නේ මොකද? ශාසනික දයාවෙන්. ඒ නිසා අපි නිතරම එවැනි පිරිසක් එක්ක ඉන්නවා. කියන්නේ එකිනෙකාගේ ශ්‍රද්ධාව එකිනෙකාම තරඳා තියෙන කියලා දැනගෙන කටයුතු කරනවා නම් ඉතින් මට පේන බ්‍රහ්ම මණ්ඩලයක් එහෙම හොඳ මට පේන දේව මණ්ඩලයක් එහෙම හොඳ මට පේන සංඝ මණ්ඩලයක් එහෙම හොඳ ඒක තරක ඉන්න හම්බෙච්ච එක තමයි මම දැන මේ අවුරුදු 20මයි ගත කරන 20 වෙනි වස මම ගත්ත වැදගත්ම තීන්දුව තමයි කැලේට එන්න ගත්ත තීන්දුව ඊට අවුරුදු 10කට ඉස්සෙල්ලා මම ගිහිව ඉඳලා තියෙනවා ශ්‍රද්ධාව තියෙන නැති හොඳට පරිසරේ ශ්‍රද්ධාව තියෙන තරමට බැඳීමක් තියෙනවා බොහොම රැට නොකා බිම බුදියාගෙන ඔය ගුණවන්ත පිරිසක් එක්ක ඔහේ කයිවාරු කතා කර කර ඉන්නවා. ඒත් මම පුදුමාකාර නැඹුරුවක් තිබුණා. ඉතින් හීනයක් තිබුණා කවදාදෝ මම මේක මේ සාක්ෂාත් කරගන්නේ. මොකද ඒකට ඇති කරපු සමාජයේ පිරිහිලයි කියලා මම හිතුවේ. වික්ෂ සමාජයක් නැහැ. ඒ ඔක්කොම සල්ලි පාවිච්චි කරන සංඝයා ඉන්නේ. ඔක්කොම රැයට කන සංඝයා ඉන්නේ. ඕකට එකතු වෙන්න ඕන කමක් තිබුණේ නැහැ නේද? නමුත් අන්තිමට මේ වගේ තැනක් තියෙනවා දකින්නකොට අයි ඉබ්බා තීර දාන්න යනකොට ඇන්නේ වේ මැරෙයි බලාගෙන කියනවා වගේ දැන් ඇවිල්ලා බලනකොට පේනවා ඔබට ඕනේ නම් මේක කාටවත් මේක හීන මේ හානි වෙන්න දෙන්න එපා. පුළුවන් තරම් අපේ ඇති අඩුපාඩුකම් තියෙනවා. පුළුවන් තරම් ශ්‍රද්ධාව ඇති වෙන කෙනා ශ්‍රද්ධාව ඇති වෙන්නේ. තියෙන කෙනාගේ වැඩෙන තාලේ හැම වැඩක් කරනකොටම සලකා බලන්න. මේක ලොකු තාන්ති කියන්නේ කොහොන්කම් වංචක බව ചാටු කතා කරන්න බෑ. කොහොන් ගති කියලා කියන්නේ කුහක කුහන කොහනා කියන පදේ කුහක ගති චාටු කතා කියලා කියන්නේ මිනිස්සු මූණිච්චාට කියන කතා. වංචක බව කියලා කියන්නේ Taman දන්නවා මේ කියන්නේ ඇත්ත නෙමෙයි කියලා. මොකක්වත් ඒවා. පැහැදිලිවම Taman අඩුපාඩුකම් පැයෙන් දැරලා කටයුතු කරනවනේ කවුරක ලොකු සංසි කියලා තිබුණා මේ මුතක් ලියනකොට ව්‍යාකරණ අනුගුණ ලියන්න. නැත්තම් ධර්මයට ගෞරව වෙනවා. නමුත් කියන පණිවිඩේ කරුණාබරිත නම් ව්‍යාකරණ වැරදුනත් පණිවිඩේ බාධාවක් වෙන්නේ නැහැ. ඒ පඬිතකමක් නෙවෙයි කියන්නේ. අනේ මම නම් මේක කරලා තියෙනවා. කැමති කෙනෙක් මේක කරපන් කියලා අපි කරලා තිබෙමු. මම කරලා තිබෙමි. ඒව මෙව නැතුණට කමන්නේ. කියන දේ කර්මාබරිත නම් ව්‍යාකරණ වල ප්‍රශ්නයක් එන්නේ නැහැ. කියන දේ කොනාන දෙයක් නම් නීතිඥ කාට කියලා කියන ව්‍යාකරණ. මේකේ ලියවෙන විදිහට වැරදි ඉතින් නඩු. ඒ නිසා අපි වැඩක් කරනකොට හැම වෙලාවෙම බලන්න චාටු නැහැ. වංචක බවක් නැහැ. කොහොන් ගතියක් නැහැ. උප්පරීමේ සාසයට කැප කරලා කාටද පූජා කරනවනේ මගෙන් වැඩක් ගොන මටත් වැඩක් කොට රටේ නමක් ලැබුවා කියලා ඒ මහා පුළුවන් විදිහට වැඩක් ගන්න. මම මේ කැප වෙලා ඉන්නේ අර දීපංකර වාද මූලේ වැටරෝ වගේ මම පිටින් යන කකුල් දෙක මට ගෑවෙන්නේ නැති වෙන්නේ කියලා වැටෙනවනම් ඒ මනුස්සයාගේ සද්ධාව බුදුහාමරන්ගේ අපිට එන සද්ධාව නෙවෙයි අපෙන් බුදුහාමරට එන සද්ධාව. අත්තා වෙන්නේ රෙසිප්‍රොකල්. ඊළඟ පාටත් යනවා පහත් ඉහළටත් යනවා. එනිසා යම් කිසි කෙනෙක් ඒ ශද්ධාවක් ඇතිව වැඩ කෙරුවොත් ඒක බොහෝ වෙන රෝගයක් බවට පත් වෙනවා. ඒ අහලේ ඉන්න ඔක්කොට මේක ආරෝපණය ඉන්න පටන් ගන්නවා. ඒකට අනික් කාටත් වංචකභාව කරන්න බැරුව යනවා. චාටු කතා නැති වෙනවා. හැබැයි ඒකෙදී සීමා ප්‍රදේශයකට සීමා වෙනවා ඒ පුද්ගලික පාරමිතා ශක්තිය යනවා. සර්වඥාන්සේ දස දහසක් සක්වලට පාරමිතා පිරුවනේ. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ධම්මදිව තලයේ පාරමිතා පුරලා තියෙනවා. අපි අපි ළඟ තියෙන සද්ධාව වැඩ කරන්නේ බොහොම සීමිත අපේ ජුරිස්ඩික්ෂන් එක බොහොම අටුයි. මෛත්‍රී ශේෂ්ඨ බොහොම පටුයි. මොකද අපි ළඟ අර පාරමිතා ශක්තිය නැති නිසා. නමුත් මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා කටයුතු කරනවා නම් මෛත්‍රී මාර්ගයෙන් හෝ මේ විදර්ශනා මාර්ගයේ මේක දහස දහස සක්වල පැතිරෙනවා. ඒ නිසා සද්ධාව කියන එක කෙනෙක්ගෙන් ලැබෙන දෙයක් නෙවෙයි. අපි ලෝකෙට දෙන දෙයක් කියලා හිතන්න. මයිලක දැන් තියෙනවා මං විතර කවුවක් පොහොසත් නැහැ. මම විතර මට විතර කාටවත් වස්තු නැහැ. මට විතර කාගවත් අත් දෙක හයියේ නෑ. ඒ නිසා මුළු ලෝකෙම ආවොත් සිංහ බාහුව ගත්තා වගේ අම්මයි නංගි කරස ගත්තා ගියා. ආයෙ වටපිට බලන්න බෑ සිංහෙක් එක්ක ෆයිට් එක යන්නේ කියලා බලන්න බෑ. ගත්තා ගියා. අරමිනිය ඉන්නේ නැත්නම් මෙයා ඉන්නේ නැත්නම් ඊයේ සද්ධාවට අයිති නැහැ. ඒ ඒ කට්ටියගේ ඇති. මට පුළුවන් වෙලා මගේ chance එක මේක. ආයි කතා දෙකක් නෑ අරගෙන යන එකයි තියෙන්නේ. එහෙම ගියාට පස්සේ මැරෙනකොට සතුට වෙන්න පුළුවන්. මම අර වෙලාවේදී කිසියම් දෙයකට හෙට්ටු කරන්නේ නැතුව මේ දේ කරා. මේ දානේ දුන්නා. මේ සීලය රැක්කා. මේ සමාධිය ගත්ත නැත්නම් මේ සාසනීයනේ බර දැක්කයි කියලා මම මගේ ජීවිතේ සද්ධා ගැන කතා කරනකොට මට හොඳටම සන්තෝෂ වෙන්නේ අපච්චිට හොඳටම අසනීප වෙච්ච ලායුද කරපු උපස්ථාන. අන්රිසර්ව් මොකක්වත් නැහැ සීමාවක් නැහැ ඔක්කොම කරා. ලොකු සංසාරවලට ඉච්චරම කරන්න හම්බුණා 95ක් විතර කරා. තමයි දැන් සාහසයන් කරා. මේ අසුචි මේ මෝත්‍රා මේ කෙල මේ සෙටු මේ සෙන් මොන්නම දෙයක්වත් නැහැ. ශිරෙන්න ඕනේ මොකද්ද කරන්නේ? ඊට පස්සේ දැන් උනා සන්තෝෂ වෙනවා මුන්න මැරෙනකොට හැටි. මේ සෙල්ලම් කරගෙන විස්තර කරන හිටියට මැරෙනකොට සෙමටිගේ එළියට දාගන්න විදියක් නැහැ. මල මුත්ත අපිට කරන්න විදිය ඒ වෙලාවේ කවුරු හරි ඉඳලා උදව් කරනකොට අයියෝ මේක කැතයි. මේක සෙම මේක අසුචි කිව්වොත් ඒ මරමනසට මූණ බලනකොට කියන්නේ එතන අනේ බල සංසාරේ කොහොමද ඉන්නේ කියලා. ඉතින් වැඩ කරනකොට unreserved. ඒ කියන්නේ මොකක්ද ඒකට සිංහලෙන් කියන්නේ? සීමාව නැ කොන්දේසි විරහිතව. අපිට කියන්නේ කොන්දේසි විරේයිද? එකක් කරන්නේ. එකක් කරන්න කොන්දේසි විරේයිද? අනිදාස තට්ටු වෙනකොට කෙල වෙනකොට අන්නේ කොන්දේසි විරේයිද කරපු වැඩේ මතක් කරනවා තේනේ තමයි වාෂ්පීකරණ වෙලා හිටියේ. මට හැඩයක් තිබුණේ නැහැ. මට ආකාරයක් තිබුණේ නැහැ. නමුත් ඒකේ කිසි ගැට්ස් හැප්පීමක් නැහැ. ෆ්‍රික්ෂන් එකක් නැහැ. දැන් මම ඉන්නේ ෆ්‍රික්ෂන් එකේ මොකද මම ඇසියුම් කළා මම දැන් මන්නක් කරකම කොළුවට අරගෙන. තණ්හාවක් කොළුවට අරගෙන. ආසාවක් කොහේ ඉඳ හැප්පුණා. තණ්හාව වල දිටි නැතුව අර දීපංකර බාදමුණු වගේ යන්න හරියනම් මතක තියාගන්න මොන්නම මාර බලවේගයක්වත් නැහැ ඔක්කොම බයිලා. කිසිම මාර බලවේගයක් නැහැ. ඔය කියන ඒ කියන්නේ ඊනිකම් මම කිව්ව වචනේ මේ කොන්දේසි විරහිතව කරන දේ කරන්න එතකොට වෙන්නේ පොඩි දරුවෙක් කොච්චර ලස්සන කොන්දේසි විරහිතව අම්මා සන්තෝෂ කරනවා. පොඩි දරුවෙක් කොච්චර ලස්සනට සබහා ධර්මයත් එක්ක ගැළපෙනවද කිසිම කොන්දේසි විරහිතව දන්නේ නැහැ කොන්දේසි කියලා. අපේ මේ කොන්දේසි ඇවිල්ලා තියෙන්නේ තණ්හා මාන දිටි කියන තුනේ. අපි කොන්දේසි දාන්නේ තණ්හා මාන. උන්න ඕක හොඳට නියපොත්තෙම අල්ලන්න ඕන කුඩුම්බියලා කිව්වා. ඩක්කල කරලා දාන්න. කරලා මේක නැත්තුව මේකට මට පාවා දෙන්න බැරි. මම මේකට අපි පාවා දෙනවයි කියලා කියන්නේ කාන්තාවක් වෙනුවෙන් හෝ මුදල් වෙනුවෙන් හෝ ලාභ සත්කාර සඳහා නෙවෙයිනේ. අපි දන්නවා මේක අපේ දන්න මට්ටමට සීල සමාධි ප්‍රත්‍යය නැත්තම් බුද්ධ ධම්ම සංඝ කියන තුනට වරදින්නේ නැහැ. එනවා ශ්‍රද්ධාව කියන එක වැඩ කරන්න. නිතර වැඩ කරන්ඩ වැඩ කරන්න වැඩ කරන්න අවුද කැපෙනවා. පැත්තකට වුණා නේද? ආය මොකක් කරන්නේ? ඉනිගලේ තියලවත් අල්ලන්න බෑ. ඉතින් එදාට මෛත්‍රී බුදුහාමතුරාවත් කරන්න දෙන්නේ. ඇවිල්ලා යයි. භක්තිය කියලා කියන්නේ සංඥාවක් භක්තිය කියලා කියන්නේ මේ සද්දේය වස්තු වල වෙන්න වෙන්නේ නැහැ භක්තියට. සද්දේය වස්තු කියලා කියන්නේ බුද්ධ ධම්ම සංඝ කියලා කියන ලෝකෝත්තර දෙයකට. ලෞකික දෙයක් නෑ. බුද්ධ ධර්ම සංගය කියවම කිසිම ලෞකික දේශපාලන සමාජික ආර්ථික වාසියක් නෑ. සම්පූර්ණ නෛර්යානිකයි. එවැනි දෙයක් අදහන්න බෑ මොකද අල්ලන්න දෙන්නේ. භක්තිය කියලා කියන්නේ මෙපිට <clears throat> අල්ලන්න පුළුවන් හැඩයක්, අල්ලන්න පුළුවන් බලයක්. අල්ලන්න මේක ලැබුණොත් මට රස්සාවක් හම්බ වෙනවා, මට බබෙක් හම්බ වෙනවා, මට රට යන්න හම්බ වෙනවා කියලා මොකද්දෝ තියෙනවා. භක්තිය නෑ භක්තියදී මේ ලෞකික දෙයක්. සද්දේය වස්තුවක් නෙමෙයි අදහන්නේ. සද්දේය වස්තුව දෙයක් නෙමෙයි. සද්දේය වස්තුව අචින්තනීයයි. ඒක ඉහලෝකයි. يعني මේ ලෞකික නෑ. ලෝකෝත ඒ නිසා උංගව දෙනෙක් කියනවාට භක්තියක් අදහන එක අර්ථයක් සිද්ධ වෙනවනේ. කියන දේ අහන්න මිනිහෙක් ඉන්නවනේ. අහලේ මනස මොන හරි දෙන්නේ නැතයි කියලා ඉතින් කියනවා ඔය නොපෙනෙන දෙයයන්ට වදිනවට වැඩිය නොපෙනෙන මේ නිවනට වදිනවට වැඩිය මේ දෙයයන්ාසේ ෂේප් කරගත්තාම වැඩේ ෂේප්නේ. රට යන්න රට යන්න පුළුවන් බබෙක් වුණා බබෙක් හම්බ වෙලා ඉංග්‍රීසි ඉගෙන ගන්න ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් කොච්චර ලාභද කියලා. ඉතින් අපි ඒ නිසා කිසිම නිකන් අපි මේ මේ තනි අතින් අප්පුඩි ගන්න හදන කට්ටිය වගේ අපි නිකන් අහතේ චිත්‍රාඳින්න හදන පිරිසක් වගේ තමයි ශ්‍රද්ධාවෙන් යන කට්ටිය. භක්තිය යන කට්ටිය කැන්වස් එකේ චිත්‍රාඳිනවා. හැපතෙන් දෙයන්න ඉන්න අතවත් ගන්න. ඉතින් අප්පුඩි රද්ද එනවා. ඒ නිසා අපි කරන්නේ අපේ ශ්‍රද්ධාවත් අපේ භක්තියෙන් පටන් අරගන්න. ඊට පස්සේ බුදුහාමතුගේ නියම ගුණ දකින්නකොට අපේ ශ්‍රද්ධාවත් මේ ඔකප්පන ශ්‍රද්ධා මේ අධිකම ශ්‍රද්ධා භාවයට දියුණු වෙනවා. ඒක දියුණු වෙනකොට සාමාන්‍ය භක්තිවන්ත පුද්ගලයා අපිට බයි. ඉස්සන මේ මනුස්සයා අහ පන්සල් රත්තාව. දැන් පොයට සිල් ගත්තා. දැන් පන්සල් වෙන්නෙත් නැහැ, පොයට සිල් ගන්නෙත් නැහැ. මොනවද මේ කරන්නේ කියලා අපිට බයි. නිසා භක්තියයි අධිකම ශ්‍රද්ධාවයි ගත්තම ඒ නිසා මේ රහතන් වහන්සේ ගැන කතා කරනකොට බුදුහාමුදුරු කියලා තියෙන අස්සද්දෝ කියන වචනේ පාවිච්චි කරනවා. රහතන් වහන්සේට ශ්‍රද්ධාවක් නැහැ. කිසිම දෙයක් ඇදහිල්ල නෙමෙයි කරන්නේ වැටහීමෙන් කරන්නේ. එනම් රහතන්වාදයට දෙන කීර්තිනාම තමයි අස්සද්දෝ අකතඤ්ඤ. කෙලෙහි ගුණ කිසිම සැලකිල්ලක් නැහැ. කෙලෙහි ගුණ දන්නේ පඩික්කම විතරයි. රහතන්වාදයේ කිසිම නැහැ. මොකද කෙලෙහිත් කරලා ඉවරයි. අද්දායෙන් ගිහිලා ඉවරයි. ඒ නිසා අපිට ඈ නමුත් එහෙම කියන කතරේ අර පිටමගේ කිරුගන්නේ මේ සම්මන් සේවිලා වන්දනාමාන කරන ඒ රාදර්ශයට ලොකු තාන්ත කිව්වේ ඒකයි උඹ රහත් වුණාට කමන්නේ ආපු පාරට ගලු කරලා ඉස්සරහට එන දහලා කළා ඒ කටයුතු ටික කරපන් ඒක නිකන් මේ බබාලා සෙල්ලම් කරනකොට අම්මා සෙල්ලම් ගෙදෙට්ට ගිහිල්ලා බබාලත් එක්ක ටික වෙලාවක් ඉඳලා ගත කරලා පස්සේ අම්මා දන්නා මේක සෙල්ලම් ගයක් කියලා. වැලිපත්තු වෙන්නේ කියලා අම්මා දන්නා නියමපත්තු වෙන්න පමා වෙනවා මේක කරනවා. උන තම්ම ටිකක් කනවත් වෙනවා ලුණු මදි කියනවා අනම්මනම් කරනවා. ඒ බබාගේ භාෂාව. කළ යුත්තක් කරනවා ඒතුණු ආදර්ශයක් තියෙනවා ආදර්ශය නෙමෙයි උගෝදිනේ තේරුම් ගන්න පරමාර්ථ පැත්තේ නෙවෙයි පේන දේ ඒ නිසා දිනුම් පෙරදුම් එපා බලන්න හරියට බලන්න එපා මේ මම මැරුණාම ඉතුරු වෙන දේ ඉතුරු කල්පනා කරන්න මම මෙතේ මැරලා යනවා ඊට පස්සේ මොකක්ද ඉතුරු වෙන්නේ ඉන්නකොම්ම කල්පනා කරන්න ඕනේ එච්චරයි ඉන්නකන් ජය ගන්නවා ඉන්නකන් ලාභ ලබන එක නෙවෙයි. ඒකට අනික වෙනසක් කියවේ අනේ මේ මේ මේ ස්වාමීන් වහන්සේ මේ කලිත චාරිකාව චාරිත්‍ර ටික කරන්නේ. ඒ නිසා ඒ ටික තියෙනවනේ කියලා ලොකු සංහස කිව්වේ ලොකු සංහස මම දැක්ක මේ මේ මෑත මේ අවුගේ සත වර්ෂෙම එහෙම මිනිස්සු මම දැකලා නැහැ. ඔක්කොම දන්නවා නමුත් කවදාකවත් මොනවක්වත් දන්නේ නැති කෙනෙක් වගේ අයන්නේ ඉඳලා කියලා දෙන්න දන්නවා. නොදන්න කෙනාගේ පැත්තෙන් බලන්නේ ප්‍රශ්නය. වැඩක් කරන්න ගියාම බලන්නේ තාමත්ම භක්තිය. මගේ කටේ එච්චර හොඳ නැහැ මම සමාජයට ලොකු සංහස කියනවා ආරාමයෙන්. පයදසක් කියලා කිව්වා ස්වාමීන් වහන්සේ අපේ බුදුහාමුදුර විතරයි ගුරුනාන්සේට උඩින් පිණුම ගහන්න උගන්වපු එකම ගුරුනාන්සේ ගා. ඒ මොකද කියලා ඇහුවා. ඔය <laughs> අහවල් පොතේ මෙහෙම ලියලා තියෙනවා. තමන්ගේ ගුරුවරයාට වාද කරන්න කතා කරපු එකම කරුණාංශය අපේ බුදුහන්සාර. ඒ වුණාට ඒ වචනයක් කතා කරන්න බයිකව දෙන්න ගහන්නේ. ඒ මොකද කියලා ඒවට පස්සේ කියනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට අර වචනේ උගන්වපු අස්තජී හාමුදුරුවෝ හැමදාම පුතියා ගන්න ඉස්සෙල්ලා ඒ දිහාව ආලෝකණය කළ බලලා ඒ දිහාට වැඳලාලු පැදුරට වැටෙනවා. ඒ නිසා කවදාකවත් එක බණ පදයක් උගන්නපු කෙනෙකුට අකක් පුංචි කියලා හරකන්න එපා. අරක ඇත්ත වෙන්න පුළුවන් කියන්න එපා කියෝ. තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ තමන්ගේ දර්ශනේ වාද කරන්න උගන්වපු එකම කෙනා බුදුහාමුදුරුවෝ. අනිකට ගිහුව ඒක සදාකාලික අපායටම වෙනවලක් කියලා. නමුත් ඒව තිබුණාට අපි ඒක පාවිච්චි කරන්න අපි බුදුහාමුදුරුවෝ යේසුස් වහන්සේට යේසු භක්තිය කරු කරනවා වගේ අපි බුදුසෙන්න්ට කරු කරනවා. ඒ මොකද අර එන කට්ටියට ආදර්ශය. ඒක තමයි ඇත්තටම අමාරු දේ සර්වඥ වෙනකොට ওই ශේෂ්ඨ කෙලවරටම යනවා. කිසිම හැඟීමක් නැහැ. උන්ට සම්පූර්ණ භක්තිමත් කෙනෙක් විදිහට වැඩ කරන්නේ. උනා යන දෙකම මේ නිවනට අදාළ නැහැ. නමුත් එකකවත් වෙහසක් නැහැ. අරකට ආදර්ශයට ගන්න පුළුවන් මේකට ආදර්ශයට ගන්න පුළුවන් බලන කෙනාට විශාල පරාසයක් හම්බ වෙනවා. හරියට මේ ඉරානකු මේ පොඩි පාත් එකක් නෙවෙයි තියෙන්නේ. එච්චර පරාසයක් කිසිම ආගමක නැහැ. මේ ථේරවාද බුද්ධහම රැකගෙන ආවිල්ලා තියෙන මේ විශාල පරාසය අන්තිම අන්ත දෙකම මල්ලට දාගෙන තියෙනවා. එතකොට මැද ප්‍රතිපදාව ඉබේම එනවා. ඉතින් ඒ නිසා හැම වැඩක්ම කරන්න. හැම අභියෝගයකටම මුහුණ දෙන්න. හැම නින්දාවක්ම ලබන්න. හැම ලාභයක්ම ලබන්න. හැම මොකද්ද මේ නම්බුනාමයක්ම ලබන්න. එකක්ක ගණන් ගන්න. එකක්ක ගණන් ගන්න. වේව එකකින්වත් අර නැති බලන්න නම්බු ලැබුණත් අවලම්බනම සතිය තියනවාද? අතපය කඩලා ගියත් වෙන නම්බුවක් ලැබුණත් සතිය තියනවාද? සද්ධාව තිබුණත් නැතත් සතිය තියෙනවද? එහෙනම් ඉතින් ආය හොදන්න දෙයක්. තේරෙනවද? අපි ඕහෙල් සිද්ධාන්ත කියන පස්සේ දවසේ සතිය වැඩි කාලයක් පවත්වාගෙන ඒ සතිය මත අපේ හිතෙන් හිතෙන සිතිවිලි අහිම පිටකරන වචන අයින් කරන ක්‍රියා ඒ සතියෙම කරන්න පුළුවන් නම් ඒ හැම අවස්ථාවකම සද්ධාව කරන 1000ටත් එහා ගිහිල්ලා තියෙන ඉතින් ඕක තමයි මං කිව්ව එක දවසක් කට හොඳ නැතිකම තියෙන්නේ ගඳ කීයද කියලා මලක් පූජා කරත් වැසි කීයද කියලා මල පහ කරත් සතියෙන් නම් කරන්නේ දෙකම එකයි දැන් මොකද අපිට සාමාන්‍ය දෙස් කතාවක කතා කට්ටිය කතා කරන ඒක ප්‍රශ්න නෑ ඒක වළක්වන්න යන්න එපා මම කරන්නේ මේ කට්ටිය මේ පාරට යන සිල් කරගෙන සිල්පද කඩා ගන්න කරන සිල්පද කඩා ගන්න කරන වේගයේ එහෙනම් මම මෙතනින් අයිමන්ට් එක කරලා හිතුවිල්ලකට එහෙමත් හිතන්න එපා. ඒ කට්ටියට ඔතන තමයි මං හිටියේ. දැන් උඹ අපි පරිස්සම්. ඕ ඒ මනුස්සය අපායට යනවා කියලා හිතන්නත් දැන්. ඒකවත් අපට අයිතියක් නැහැ. අපිට කියන්න තියෙන බෝතන් තමයි හිටියේ. දැන් ඔබ දන්නවනේ. ඔකට ගියොත් කොයි අයහනකර විසබීජේ දන උඹ ඉස්ලාම් පරිසම්වය. හිතින් අහුවෙන්නත් එපා. ඔකට වචනෙන් අහුවෙන්නත් එපා. ක්‍රියාවෙන් අහුවෙන්නත් එපා. ඇඟට නොදැනෙන්න නිකන්. මොකක්ද ඒකට කියන්නේ මේ පොල්තල් ගහලා මෙව වෙන්න වගේ ඔය මේ අර මොකද්ද මේ gadol කැපුවාට පස්සේ gadol ගිහිල්ලා කට්ටයමේ තියෙනවට තුනිලැල්ලක් තියලා නේ තියන්නේ. තුනිලැල්ල තියලා වල ලෑල්ල අරගෙන තුනිලැල්ල හිමීට ගත්තාම gadol හිමීට ෆිට වෙනවා තේ. ඊගායක තිබ්බ හිමීට ෆිට වන්නේ වගේ ෆිට වෙන්න ඕනේ ගානට අරගොල්ලත් එක්ක ඉන්නකොට නිකන් කතාවට අහුම්කම් දෙන්න වගේ. නිකන් හා හූ කියාගෙන ඉන්න වගේ. මේ පොඩ්ඩ වෙලා යනවා මම සිගරට් එක බිලින්න නැහැ. කියලා හිමීට මාරන එකයි තියෙන්නේ. කියන්නේ යන්න ගංගායි දවසට දෙසිස් කතා කරන්න කියලා අපේ අම්මෝ භයාන ඊට වැඩිය භයානක දෙයක්. හිතන්නත් එපා. හැබැයි හිතෙනවා. හිතෙනවා. හිතෙනවා. ඒක අවංකව කියන්න ඕනේ හිතෙනවා. ඒ වෙලාවට ඇඟට නොදැනී අයින් වෙන එක ඒ කියන්නේ ඒක විතර ශිල්පයක්. භාවනාවට මොනම තාලෙකවත් ඔයිච්චට උදව් කරන දෙයක් නෑ. අපි මේ අසුචි දැනගත්තාම මේ රත්තරන් දැනගත්තාම මේ දෙකට දෙතෙරෙන් අරින්න වැඩ කරනවා. අසුචිට දැනෙන නරකයි මම අසුචි රත්තරන් වෙනස දන්නේ. රත්තරන්ට දැනෙන නරකයි අසුචි රත්තරන් වෙනදන්න. හැබැයි අපි දන්නවා ස්ථානෝචිත ප්‍රඥා කියලා මේ කරන්න ඕන දේ. ඒ නිසා ඕනම චිත්තක්ෂණයක් කුසල ඇති කරන්න පුළුවන්. ඕනම චිත්තක්ෂණයක් අකුසල ඇති කරන්න පුළුවන්. ඒ නිසා ඕනම චිත්තක්ෂණයක් නිවනට හෝ සංසාරයට බැඳිලා තියෙනවා. නිකන් නම් දෙකම හම්බ වෙන්නේ හරියට තෝරලාම ගන්න. එකම චිත්තක්ෂණයක්වත් නැහැ දවසේ අපිට නැත්නම් මම වග වෙන්නේ නැති මන්ට නොදැනි ඔන්න ඔය ඵලයන් යන්න අරපන් කියලා අසතියෙන් ප්‍රමාදයෙන් ගත කරන එක චිත්තක්ෂණයක්වත් නැහැ. ඉතින් අර වගේ වෙලාවක පවු නොකර සිටීම විතරයි කරන්න තියෙන්නේ. නෑ දෙක නෑ. උපකරණ කටේ ඉඳි ලාභයක් තියෙනවා මේ. තද බල ලාභයක් තියෙනවා. ඒක කරනකොට ඒක දැක්කම එකපාරම ආරයි. එතකොට මේක දැක්කම පුදුමාකාර මේ සම්මිලයක් ඇති වෙනවා කියන්නේ. මේ හිවි ඇති කරගන්නකොට මම මේක නිගිරනේ මම ආපහු මෙතෙන්ද වැටෙන්නේ ඉච්ච කරන්නේ. මැරෙන්න පස්සේ හරි කියලා දැනනවා මට මේකේ දේව අර මිනිස්සුන්ට බැලුවට බැන්නට රටේ කටේ තියෙන හරියවන්ත රෙද්ද පල්ලෙන් බහින වෙලාවක එදා කොහොමද මම අර කොල්ලන්ගේ දෙතිස් කතා දැකලා තුපි අපායට යන්න ගදන් මම මොකද කරගෙන ඉන්නේ කියලා පැහැදිලිවම එන්න වෙනවා ලොකු වේගයක් එනවා මේකේ මේචා හිතනවා දැන් ඔය දැන් මේ මිනිස්සු ඇවිල්ලා දූෂණය කරනවා. දූෂණය කරනවා අයියෝ නැහින් දෙපා. අයියෝ නැහින් වෙයි රහතන් ආයතේ මේන් ඉන්නාංශ කෙනෙක් මේ දූෂණය කරන්න යන මිනිස්සුන්ට තියෙන කාම ආශාව නැහින් දෙපා කියන කියන මිසක්ක ඊවනසයාගේ පාවක් හරි මොනක්ක කල්පනා ගන්න. ගිහිල්ලා තමන්ගේ සුද්ධිය ගැන සර්වඥාන්සට මතක් කරනවා. ඒ සර්වඥාන්ගේ අර මිනිහට දොස් කියන්නේත් නැහැ. මේ කාමරත් උනාට පස්සේ තිමුන කරන්නේ. දැන් අපි බල්ලෝ රැළ යන කාලේ බන් අපේ බල්ලට කියලා ඉංජු ඉංජු කිව්වට එනවද කියලා? අනේ මොන උන්න කනවගෙන අපිව කනවා. අපිව කනවා. දිනකට එහෙම නේ මේ වලිගේ වනාගෙන ඉන්නේ. ආ බැල්ලියක් බැල්ලිගේ පුක බල්ලට ලොකු වුණාට අපිට ලොකුද කියලා අපි වෙලාවට කියනවා. බල්ලට ලොකුයි. නැත්නම් ඒක ඒ වගේ දේවල් ඇත්තටම මනෝනම් කියන්නේ මමනම් කල්පනා කරන්නේ ඇත්තටම අපි කොච්චර රැළේ යන්නේ දැනටත් දැනටත් රැළේ යන්නේ කියලා හිතාන ඉරපම ඉවරයි. අපි ගැන රාතන් වහන්සේ නමක් වූ ඉහළ කෙනෙක් දැක්කොත් පේන්නේ තාමත් කක් අත ගන්නවා. හැබැයි හොඳක් වෙලා තියෙන දැන් මේක අතරම් මේක අක්ක කියලා පොඩ්ඩක් දැනුම තියෙනවා. හැබැයි යෝකට හිතනරක් කරගත්තොත් අර වැරද්දම වෙනවා. දැනගත්තර මොකද ඒකට ඇඟට නොදැනෙන්න ඒ කියන්නේ විශේෂයෙන්ම පාපතරයට වැළකෙන දැනෙන්න නරකයි අපි සුද්ධවන්ත වෙන්න හදනවා කියන්නේ. ඊට විතර භයානක දෙයක් ලෝකේ නැහැ. හැබැයි වැඩි හිටියෝ මේ සුද්ධවන්තය දැනගත්තර ගමන්නේ මට උත්සාහයකින් නේ. හැබැයි කවදාකවත් සුද්ධවන්තය වට අත දෙන්නෙත් නැහැ. ඒක විතරක් මතක තියාගන්න. ඒ සත්‍යනේදී සුද්ධවන්තය අත දෙන්නේ. උඹම තේරුම් ගනින් කියලා ඉඩ දෙනවා. අත දුන්නොත් පැහැදිලිවම අවුලක් ඇති කරනවා. බුදුරජාණන් කියනවා මම උඹට පාර කියලා දීලා තියෙනවා. කරපන්. මම එන්නේ නැහැ. ඔකේ ඉන්න පාදරුවා මෙහෙ වරෙන් කියන්නේ. ඒ ආගමික නායකව පටලවා ගත්ත තැනක් වගේ. බුදුන්සේ කියනවා මෙන්න හොඳ නරක පෙන්ලා දෙනවා. ඔබ කරපම වැරදින්නේ. අද වැරදුවාට ඔබ දන්නවා. හෙටත් වැරදයි ඔබ දන්නවා. අනිද්දාත් අර ගැලවිච්ච දවසේ තේරෙයි. නියම් මේ මේක කොහොමනම් කියලා දෙන්නද දැන දැන වර්ධින වෙලාව තමයි හොඳම වෙලාව හොඳටම නැමෙන වෙලාව හොඳටම අපි චරිතය හදාගන්න වෙලාව ඒකට නිග්‍රහ කරන්න එපා. කොයි කෙනා හැදෙනවද කියන්නේ අපි දන්නේ නැහැ. ඒ නිසා දුවට ඉහළට ගියාට පස්සේ කවදාකවත් පව් කරන කෙනෙකුට දොස් කියන්නේ නැහැ. වැරද්ද ගෙන්න එපයි කියලා හිතන්නේවත් නැහැ. මොන ලෝකේ ඉන්නකම් කවදාක අසුද්ධිය ලබන්න බෑ. උඹ පරිසම් වෙනවා. නැත්නම් මම පරිසම්. ඒ සඳහා මොකද කරන්නේ සංවේගය පිටව ගන්න. අනේ මේ தත්ත්වය අපි ඉන්නකොට අනික් සුද්ධවන්තය අපි දිහා කොහොම බලන්නේ නැද්ද? අනුමාන සූත්‍රයෙන් කියන්නේ මේකයි. ඒ මනුස්සයා උඹ යම් ආකාරයට අද හිතන හිතවිල්ලක් තියෙනවා නම් උඹ දවක වැටිච්ච දවසේ වැටෙනවා ෂුවර් වෙනවා. ඔය දිල්ලුවන් දුනා කියලා හරියන්නේ අපි අපව. වැටි දවසේ අනික් මිනිස්සු අපිට බලන හැටි හිතනකොට අපිට තේරෙන පටන් අර ගන්නවා අපිට කොහෙද අයිතිවාසිකමක් තියෙන්නේ පොඩ්ඩක් හොඳ වෙලා අනික් කට්ටිය පහත් කරලා සලකන්න. මොකද අපි අනිත් පැත්තට එනවා. හැම වෙලාවෙම අනික් මනුස්සයගේ හපත්තු දෙක ඉන්නකන බලන්නේ කියලා. සතෙක් මරන්න යනකොට සතාගේ පැත්තෙන් බලන්නේ කියලා. ඉතින් බලන්න ගියාට පස්සේ අපිට තේරෙනවා අපේ හිතේ සර්වඥකම තියෙනවා. අපේ හිතේ සර්වඥ වෙන්න හැකියාව තියෙනවා. නමුත් අපි අර පටු කරගන්නවා නෑ නෑ මම සුද්ධවන්තයි කියලා නෑ. සර්වඥාන්ත අපිට කිසිසේත් මේකට ලයිසන් දීලා නෑ. කිසිම කෙනෙකුගේ මේ සදා සදාචාරයට ඇඟිලි ගහන්න අයිතියක් නෑ අපිට. අයිතියක් තියෙනවා නම් ඒක තමයි මිනිස්සෙක් විසින් මනුෂ්‍යට කරන එක කැතම කැත දෙයි කියලා මම කියනවා. අපිට කියන්නේ මේ සදාචාරය කියන්නේ මෙහෙම දෙයක් කැමති කෙනෙක් මේ කැමති විදිහට අරගෙන වලදාන. මේක සදාචාරය තව මේක කෙරුවොත් ගහන මේක කෙරුවොත් තෑගි දෙනවා කිව්වොත් ඒක දේශපාලනට වැඩිය තුච්චයි කියලා මම කියනවා. අවසර ගන්න දීගස්සට බුදුහාමුදුරුවෝ ඔච්චර මේ පාදමන් තනදා දුන්නා. අනිත් පාසකම් දරනවා බැරි ඉතල බලන්න ඔක්කොම කරලා තියෙනවා. අන්න නෑ නෑ මොනවා කරේ අන්තිම වෙලාවේදී කිව්වා මේ අපායත වෙනවා කියලා. ඒකටත් බැන්නා. ඒකටත් නිකන්තරාජ පුත් කිව්වා බුදුචාන්නාංශයේ දේවදත්ත කිරේ ද්වේෂයෙන් කතා කරා. ඒක බුදුන් කනේ ඒ වෙලාව හරි අහලා මේක ගැලවෙයි කියලා මම ඒ වචන කතා කරේ. නැත්තම් මේ ඔය එක මේ මොකද්ද මේ සංකසූත්‍රයේ සඳහන් කරලා තියෙනවා සතුන් මැරුවොත් අපාය යනවාමයි කියලා කියන්නේම ද්වේෂයෙන් කියලා. නැතුව කියන්න බෑ. අපි කියන්නේ ඕනේ නෑ මේකෙදි ධර්මයක් අපි මොකටද මතු කරන්නේ? මතු කරන්නේ අරකට කන අහන්න ඕනකට. කොනන්නේ අපේ ද්වේෂය. ඉතින් ඒ ඒවයිද තරහ වෙනවද? දුම්බරය මම ඒවා කිව්වේ කියලා තරහ නෑ. තරහ වුණේ කියලා කරන්න දෙයක් නෑ. මම දන්න ක්‍රමයේ ඔය. මම දන්න ක්‍රමයේ එච්චරයි. ඊට පස්සේ ආයෙ මතක තියාගන්නේ කවගවත් පවක් අපිට සින්න වෙන්නේ නෑ. අපි චේතනා පහළන කරන තාක්කල්. මේ මිනිස්සේ අම්මා වෙන්න පුළුවන්. නැත්නම් අල්ලපු ගෙදර වෛරක්කාරය වෙන්න පුළුවන්. ඒක අපිට වැඩක් නැහැ. අපිට තියෙන බුදුරජාණන්සේ පැහැදිලිවම ෆෝසෙප් එක පෙන්නලා තියෙනවා මෙන්න මේ කැලේ විතරක් ගණන් අනිත් ඒවා ගන්න එපයි කියලා. ඒක ගන්න නැතුව අත දැම්මා නම් එන ඉතින් ඔබ බෙදා ගන්න. අපේ වෙලා පිළිබඳ ප්‍රශ්න තියෙනවා. චිත්ත මනල් කියන්න තියනවාද? කන්නත් මේ ප්‍රශ්නයක් තියෙනවා විදිහට. කන පැලෙන්න ගන්නවා. දැන් වෙලා ගිහිල්ලා තියෙන්නේ හරිද? කියන්නකෝ. කොහොමද විපස්සනා භාවනාවේදී දැන් අර සංස්කාර නම් අර ඇතිවෙනව නැති වෙනව මොකද මේ අත්දකින්න පුළුවන් භාවනාවේදී නමුත් දැන් ඔය හිතත් කැඩි කැඩි මේක අත්දකින්න කියන්නේ වණෙන් අහලා මම තේරෙනවා නේද ඒක අත්දකින්න නෑ චිත්ත හිතත් සංඛාර කියන කාට වැටෙනවා ආය සංඛාර වචී සංඛාර මනෝ සංඛාර කියලා හිතේ තියෙන සංස්කාර කොටස් අපි සංඥා වේදනා වශයෙන් තමයි පෙන්වන්නේ මේ සංඥාවල් නිතරම මාරුවේ මාරුවේ මාරුවේ යන නිසා තමයි අපේ හිත පිවිතුරු වෙන්නේ. අපේ හිත අලුත් වෙන එකම දේ පේනවනම් අපේ හිත අල්ලන්නේ නැහැ. වේදනාවල් මාරුවේ තියෙන නිසා අපිට ජීවත් වෙන්න පුළුවන්. එකම වේදනාවක් වෙනවනම් අපිට වැඩි කාල ජීවත් වෙන්න බෑ. ඒ නිසා සංඥාවෙන් සංඥාවට මාරු වෙන හැටි වේදනාව වේදනාවට මාරු වෙන හැම තැනකදීම පැලිරක් තියෙනවා. පැලිරකින් පස්සේ තමයි සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා අපිට බලන්න තියෙන ඉස්සරලා පැලිර දකින්න යන්න එපා, ગેප් එක දකින්න යන්න එපා, සංඥා මාරු වෙන හැටි, වේදනාව මාරු වෙන හැටි චිත්ත සංස්කාරව බලාන ඉන්නකොට එක සංඥාවක් ඉඳලා ඒ සංඥාව හැව හැරලා තව සංඥාවක් බාටපත් වෙනවා පොඩි වෙනසක් පරිණාමයක් පරිවර්තනයක් වෙනවා අර හැම තැනකම හොඳට බලන්න හිටියොත් වෙන්න පටන් ගන්නවා හිත అలවන්නේ මේ භව පැවැත්ම පවතින්නේ භව නিত্য ඉන්නේ පුනර්භවයේ සිද්ධ වෙන්නේ ওই දෙක අතර ওই තියෙන ગેප් එක දකින්න නැති නිසායි මේ දෙක අතර මැද මොනවද තියෙනා වගේ දකිනවා පැවැත්මක් වගේ දකිනවා ඒ තාක්කල් අපි නිත්‍ය සංඥාවේ ඉන්නේ කවදා හරි ඕක පූට්ටු කරපු දෙයක් බව. කෑලි කෑලි වලින් හදපු දෙයක් බව දන්නවනම් රටවුණු කෑල්ලක් ගත්තොත් අපි එකකින් ගොඩනගිලි හදන්න යන්නේ නැහැ. මොකද අපි දන්නවා කැඩිලා තියෙන්නේ. ඒක පුපුරලා තියෙන්නේ කියලා. ඒක ලීයෙන් හදනවා යකඩෙන් හදනවා. මොකද ඒවා දිගට පවතිනවා කියලා ඉතින්. අනිසා සංඥා සහ වේදනා පිළිබඳ හොඳට බලන්න සුභ සංඥාව ආවත් අසුභ සංඥාව ආවත් දුක් වේදනාව සුඛ වේදනාව සමාන විදිහට බලන් හිටියොත් පේනවා ඔය එකින් එකට මාරු වෙන හැම තැනකම අලුත් වීමක් වෙනවා. එකිනෙකට මාරු වෙන හැම තැනම පැලිරක් තියෙනවා. අන්නේ පැලිර දකින්න ඉස්සල්ලාම දෙකේ වෙනස අල්ලන්න. එතකොට විඥාන හොඳට ටියුන් වෙනවා. අන්තිමට බලන්න වෙනවා එකින් එකට මාරු වෙන්න බෑ පැවැත්මක් තියෙනවා. කැඩිලා හදන නිසයි අලුතෙන් වෙනස් වෙන්න පුළුවන් වෙන්නේ. අන්න ඒක දකින දවසේ කායික ක්‍රියාවල සංස්කාර ස්වභාවේ වාචික ස්වභාවවල අත්වල සංස්කාර ස්වභාවේ සහ සංඥා වේදනා දෙකේ සංස්කාර ස්වභාවේ තේරුනොත් ඒක තීරණ පරිඥාවකට යනවා. ඒ හිත ආය කවදාකවත් නිත්‍ය සංඥාවකට ගන්න බැරුව යනවා. ඒ ඇති වෙන අනිත්‍ය සංඥාව ඔය දැන් තියෙන කායික වාසික දැනගතමට වැඩිය ගැඹුරට යනවා. ඉතින් ඒක නිසා ඔය පාරෙමයි දිගට ඉස්සරහට කරගෙන කරගෙන යන්න ඕනේ. මනෝ චිත්ත සංඛාර කියන සංඥා වේදනා දෙක එන අරමුණ හොඳට තුනී වෙලා ඉන්නානෝන්නා බව නොතේරි හොඳට භාවනාවේ අල්ලාගෙන යන වෙලාවේදී දැන් යන්නේ මනෝමය භාවනාවක්. මේ භාවනාව කියන්නේ වේදනා සංඥා දෙක තමයි ප්‍රධාන චරිත. ඒව එක එක එක එක වෙස්මාරු කරන හැටි. අදිනාමයටපත් වෙන රූපාන්තරණයටපත් වෙන හැටි බලන ඉන්නකොට තේරෙනවා. ඒක හොඳට විස්තර සහිතව බලන්න ඕනේ. මේකෙන් අදහස් කරන්නේ සංඥාවල හොඳ නරක බෙදන්න එපා. වේදනාවල සැප දුක් බෙදන්න එපා. බලහිනකොට මම මාරු වෙනකොට තීරුම් අරගන්න වෙනවා. මාරුවක් වෙන්න බෑ. සම්පූර්ණ සිද්ධියක් හමාර වෙන්න. අපි හිතන්නේ මේ එකම මැටි කොට අරගෙන පීඩාඹනවා එහාට මෙහාට කියලා නෑ. මේ කෑලි කෑලි කෑලි කෑලි කැඩි කැඩි යන්නේ ඒ නිසා ওই පාර දිගේම ඉදිරියට යන එක තමයි හොඳ. මේ ප්‍රශ්නේ කලින් ගත්තා නම් හොඳයි මේ පමා කරපු එක ගැන මම චෝදනා කරනවා. හොඳයි. අපි එහෙනම් අපි නතර කරන්න හදන්නේ චිත්‍ර අපිට ඉඩ දෙනවද සමු දෙනවද? මම සම්මත ලබන සුමානේ නෑනේ. ලබන සුමානේ වෙන්නේ නෑ. ලබන සුමානේ සුබෝදාරාම දවසේ. එහෙමයි. එන අපි මෙතනින් නතර වෙනවා. තීරු දිනාටම තෙරුවන් සරණයි. දැන් අපි සාකච්ඡාවයි වැඩි වේලාවක් ගත කරා. සිතනවතේ සියල්ලම අපි අපගේ පිළිබඳ භාවනාට හේතු උත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වැඩ කටයුතු අර්ථයක් නැතුව කරගෙන යෑමේදී ජාතකාරාව පේන පිළිසිල් දෙනවා. ඥාතිින්වත් පින් පැමිණීම පිණිස අපි දෙවියන් පින් දී ඥාතින් සීපත් දීමේ ගාථා සජ්ජායනාවේ අද ජීවිත ධර්ම සාකච්ඡාව නතර කරන්න මම ආයෙත් යෝජනා කරනවා. ඉත්තාවතා ජනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා ඉත්තාවතාචගම්මේහි සංඝතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්තිහි කියා ඉත්තාවතාචගම්මේහි සංඝතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්තිහි කියා ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්ථාජ බුම්මත්ථා දීවානාගාමහිතිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං තාච බුම්මත්ථා දීවානාගාමහිතිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං කරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා වන්තුනා ඉමිනා පුඤ්ඤ කම්මේනේ මාමි බාල සමාදෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ති ඉමිනා පුඤ්ඤ කම්මේනේ මාමි බාල සමාදෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ති ඉමිනා පුඤ්ඤ කම්මේනේ මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු uh,